بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් ألف لام ميم صاد كتاب أنزل إليك فلا يكن في صدرك حرج منه لتنذر به وذكرى للمؤمنين اتبعوا ما أنزل إليكم من ربكم ولا تتبعوا ولا تتبعوا من دونه أولياء قليلا ما تذكرون وكم من قرية أهلكناها فجاءها بأسنا بياتا فجاءها بأسنا بياتا أو هم قائلون ألف لام ෆාද් මෙය නුඹ වෙත පහල කෙරුණු ග්‍රන්ථයකි. ඒ නිසා මුහම්මද් ඒ ගැන නුඹේ සිතෙහි කිසිම සැකයක් තබා නොගනිව්. නුඹට එමගින් අවිශ්වාසිකයින්ට අනතුරු ඇඟවීමටත් විශ්වාසිකයින්ට අනුශාසනා කිරීමටත් හැකියවනු පිණිස එය පහල කෙරිනි. ජනයිනි නුඹලාගේ පරමාධිපති විසින් නුඹලා වෙත පහල කර තිබෙන ද එනම් මෙම දහම අනුගමනය කරව. ඔහු හැර වෙනත් ආරක්ෂකයින් නොපිලිපදෙව්. නමුත් නුඹලා අනුශාසනා පිළිගන්නේ කලාතුරකිනි. කොපමණ ගම්මානයක් අපි විනාශ කළෙමුද? රාත්‍රියේ හෝ නැතහොත් දහවල් කාලේ ඔවුන් නින්දෙහි සිටියදී හෝ ඔවුන්ට අපගේ දඩුවම් පහළ විය. فما كان دعواهم إذ جاءهم بأسنا إلا فلنسألن الذين أرسل إليهم ولنسألن المرسلين فلنقصن عليهم بعلم وما كنا غائبين والوزن يومئذ الحق فمن ثقلت موازينه فأولئك هم المفلحون ومن خفت موازينه فأولئك الذين خسروا أنفسهم فأولئك الذين خسروا أنفسهم بما كانوا بآياتنا يظلمون ولقد مكناكم في الأرض وجعلنا لكم فيها معايش قليلا ما تشكرون අපගේ දඩුවම් ඔවුන්ට පහළ වූ කලෙහි ඇත්තෙන්ම අපි අපටම අපරාධ කරගත්තෝ වෙමුයි ඔවුහු කියනවා මිස ඔවුන්ගේ අයදීම වෙන කිසිවක් නොවේ මේ අනුව ඔවුන් වෙත රසුල්වරයන් පහල කරනු ලැබූ අයගෙන් අපි විනිශ්චය දිනේදී විමසන්නෙමු. තවද යවන ලද රසුල්වරයින්ගෙන්ද සැබවින්ම අපි විමසන්නෙමු. එවිට ඥානයෙන් යුතුව ඔවුන්ට අපි ඒවා සැබවින්ම විස්තර කර දෙන්නෙමු. තවද අපි ඔවුන්ගෙන් ඉවත් වී නොසිටියෙමු. තවද එදින කිරුම සත්‍ය කිරුම වේ. මේ අනුව කවරෙකුගේ තරාදිය බර වැඩිවන්නේද? ඔව්හු ජයග්‍රාහකයෝය. තවද කවරෙකුගේ තරාදිය සැහැල්ලු වේද? අපගේ අනපනත් වලට පටහැනි වූ නිසා ඔව්හුමය තමාට අලාභය කරගත්තෝ. සැබවින්ම අපි නුඹලාට මහ පොළවේ අධිකාරි බලය පවරා දුන්නෙමු. තවද එහි නුඹලාට ජීවනෝපායන් සැලසුවෙමු. එනමුත් නුඹලා ගුණගරුක වන්නේ ඊතා සුළු වශයෙන්ි. وَلَقَدْ خَلَقْنَاكُمْ ثُمَّ صَوَّرْنَاكُمْ ثُمَّ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ لَمْ يَكُنْ مِنَ السَّاجِدِينَ قال ما منعك ألا تسجد إذ أمرتك قال أنا خير منه خلقتني من نار وخلقته من طين قال فاهبط منها فما يكون لك أن تتكبر فيها فاخرج إنك من الصاغرين قال أنظرني إلى يوم يبعثون قال إنك من المنظرين قال فبما أغويتني لأقعدن لهم صراطك المستقيم ثم لآتينهم من بين أيديهم ومن خلفهم وعن أيمانهم ومن خلفهم وعن أيمانهم وعن شمائلهم ولا تجد أكثرهم شاكرين قال اخرج منها مذءوما مدحورا لمن تبعك منهم لأملأن جهنم منكم أجمعين සැබවින්ම අපි නුඹලා මැවීමු. පසුව නුඹලා හැඩගැස්සුවෙමු. ඉන්පසුව මලක් වරුන් වෙත ආදම්ට සුජූද් එනම් নমස්කාර කරවුයයි අපි පැවසුවෙමු. එවිට ඉබ්ලිස් හැර ඔවුහු සුජූද් කළහ. ඔහු එනම් ඉබ්ලිස් සුජූද් කරන්නන්ගෙන් කෙනෙකු නොවිය. මා නුඹට අනකල අවස්ථාවේ සුජූද් එනම් নমස්කාර කිරීමෙන් නුඹ වැළකූයේ කුමක්දයි? ඔහු එනම් අල්ලා පැවසුවේය. මා ඔහුට වඩා ශ්‍රේෂ්ඨය. නුඹ මා ගින්නෙන් මැවිය. තවද නුඹ ඔහුව කිරිමැටියෙන් මැවියයි. ඔහු එනම් ඉබ්ලිස් පැවසුවේය. එසේනම් නුඹ මෙතනින් පහළට බසිව්. මෙහි නුඹට උඩඟු වීමට අයිතියක් නැත. පිට වී යව්. සැබවින්ම නුඹ අපකීර්තියටපත් වූවන්ගෙන් කෙනෙකුයයි. ඔහු එනම් අල්ලාහ් පැවසුවේය. ඔවුන් සියලු දෙනාම මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයතෙක් මා පමා කරන්නේයයි. ඔහු එනම් ඉබ්ලිස් කීවේය. සැබවින්ම නුඹ පමා කරනු ලැබුවන්ගෙන් කෙනෙකුයයි. අල්ලාහ් පැවසුවේය. නුඹ මා නොමග යවූ නිසා නුඹගේ ඍජු මාර්ගයෙන් ඔවුන්ට බාධාවක් මම සිටින්නෙමි. ඔහු ඉබ්ලිස් කීවේය. ඉන්පසු ඔවුන්ගේ ඉදිරියෙන්ද ඔවුන්ගේ පිටුපසින්ද ඔවුන්ගේ දකුණුපසින්ද ඔවුන්ගේ වම්පසින්ද ඔවුන් වෙත පැමිණෙන්නෙමි. එවිට ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ගුණගරුක වන බව නුඹ නොදකිනු ඇත. පිළිකුලටපත් වූ කෙනෙකු හා නින්දාවටපත් වූ කෙනෙකු ලෙස නුඹ මෙයින් පිට වී යව්. ඔවුන්ගෙන් යමෙකු නුඹ අනුගමනය කරන්නේද? නුඹලා සියල්ලන්ගෙන් මම නිරය පුරවන්නෙමි. ඔහු එනම් අල්ලාහ් පැවසීය. وَيَا آدَمُ اسْكُنْ أَنْتَ وَزَوْجُكَ الْجَنَّةَ فَكُلَا مِنْ حَيْثُ شِئْتُمَا فكلا من حيث شئتما ولا تقربا هذه الشجرة فتكونا من الظالمين فوسوس لهما الشيطان ليبدي لهما ما غوري عنهما من سوآتهما وقال ما نهاكما وقال ما نهاكما ربكما عن هذه الشجرة إلا أن تكونا ملكين إلا أن تكونا ملكين أو تكونا من الخالدين وقاسمهما إني لكما لمن الناصحين ආදම් නුඹ සහ නුඹගේ බිරිඳද ස්වර්ගයේහි වාසය කරව. ස්වර්ගයේ පළතුරු වලින් නුඹ දෙදෙනාට සිතන අයුරින් නුඹ දෙදෙනා අනුභව කරව. නමුත් නුඹ දෙදෙනා මෙම ගසට ලං නොවව්. එසේ වුවහොත් නුඹලා දෙදෙනා වැරදි කරුවන්ගෙන් වන්නේයයි අල්ලාහ් පැවසුවේය. ඔවුන් දෙදෙනාගෙන් එකිනෙකාට සැඟවී තිබුණු ඔවුන් දෙදෙනාගේ විලිබිය සහිත අංගපසංග ඔවුන් දෙදෙනා වෙත හෙළිදරව් වන පිණිස ෂයිතන් ඔවුන් දෙදෙනාව පොළඹවිය. නුඹලා දෙදෙනා මලක් වරුන් එනම් සුර දූතයින් දෙදෙනෙකු වීමෙන් හෝ නුඹලා දෙදෙනා සදා අමරණීයයන්ගෙන් වීමෙන් හෝ මිස නුඹලා දෙදෙනාගේ පරමාධිපති නුඹලා දෙදෙනා මෙම ගසින් නොවැළක් ඌයේයයි ඔහු එනම් ෂයිතන් කීවේය. සැබවින්ම මම නුඹලා දෙදෙනාගේ හිතවතුන්ගෙන් කෙනෙක් යයි. ඔවුන් දෙදෙනාට ඔහු එනම් ෂයිතන් දිවුරුම් කළේය فدلاهما بغرور فلما ذاق الشجرة بدت لهما سوآتهما وطفقا يخصفان عليهما من ورق الجنة وناداهما ربهما ألم أنهكما عن تلكما الشجرة وأقل لكما وأقل لكما إن الشيطان لكما عدو مبين قالا ربنا ظلمنا أنفسنا وإن لم تغفر لنا وإن لم تغفر لنا وترحمنا لنكونن من الخاسرين قال اهبطوا بعضكم لبعض عدو ولكم في الأرض مستقر ومتاع إلى حين قال فيها تحيون وفيها تموتون ومنها تخرجون ඔහු මෙසේ ඔවුන් දෙදෙනා රවටාගෙන කෙමෙන් කෙමෙන් තම අභිමතය පරිදි හැඩගසා ගත්තේය. මේ අනුව ඔවුන් දෙදෙනා එම ගසෙහි පළතුරු රස බැලූ විට ඔවුන් දෙදෙනාගේ විලිබිය ඔවුන් දෙදෙනාට හෙළිවිය. ඔවුන් දෙදෙනා ස්වර්ග උයනේ ඇති කොළ වලින් ඔවුන් දෙදෙනා මත ආවරණය කිරීමට පටන් ගත්හ. එවිට ඔවුන් දෙදෙනාගේ පරමාධිපති ඔවුන් දෙදෙනා කැඳවා මම නුඹලා දෙදෙනා මෙම ගසින් වැළක්වූයේ නැද්ද? තවද සැබවින්ම ෂයිතන් නුඹලා දෙදෙනාටම ප්‍රකට සතුරෙකු බව මා නුඹලා දෙදෙනාටම කීවේ නැද්දයි අල්ලාහ් පැවසුවේය. අපගේ පරමාධිපති අපි අපටම අපරාධය සිදු කරගත්තෙමු. නුඹ අපට සමා අපට දයාලු නොවුවහොත් සැබවින්ම අපි අලාභයටපත් වූවන්ගෙන් වෙමුයි. ඔවුන් දෙදෙනා කීවෝය. නුඹලා මෙම උයනින් බැසයව්. නුඹලාගෙන් ඇතමෙකු ඇතමෙකුට සතුරුය. නුඹලාට පොළොවේහි වාසස්ථානයේද යම් කාල සීමාවකට දිවි පැවැත්මද ඇතැයි ඔහු එනම් අල්ලාහ් කීවේය. නුඹලා එහිම ජීවත් වන්නේහුය. එහිම නුඹලා මිය යන්නේහුය. එහි සිටම නුඹලා බැහැර කරනු ලබන්නේහුයයි. ඔහු එනම් අල්ලාහ් කීවේය. يا بني آدم قد أنزلنا عليكم لباسا يواري سوآتكم وريشا ولباس التقوى ذلك خير ذلك من آيات الله لعلهم يذكرون يا بني آدم لا يفتننكم الشيطان كما أخرج أبويكم كما أخرج أبويكم من الجنة ينزع عنهما لباسهما ليريهما سوآتهما إنه يراكم هو وقبيله من حيث لا ترونهم إنا جعلنا الشياطين أولياء للذين لا يؤمنون ආදම්ගේ දරුවනි නුඹලාගේ විලිය වසා ගැනීමට සහ සිරුර ආරක්ෂා කර ගැනීමට හා අලංකාරයට වස්ත්‍රය අපි නුඹලාට පහල කළෙමු. තවද තක්වා නම් බියබැතිමත්කම නැමැති වස්ත්‍රය ඒ සඳහා හොඳය. ඔවුන් මෙනෙහි කරනු පිණිස මේ සියල්ල අල්ලාහගේ සංඥාවන්ගෙන්ය. ආදම්ගේ දරුවනි, ඔවුන් දෙදෙනාගේ විලිය ඔවුන් දෙදෙනාට පෙන්වනු පිණිස ඔවුන් දෙදෙනාගේ වස්ත්‍රය ඔවුන් දෙදෙනාගෙන් ඉවත් කර ස්වර්ග උයනින් නුඹලාගේ දෙමාපියන් දෙදෙනා බැහැර කළාක් මෙන් ෂයිතන් විසින් නුඹලා නොමග යැවීමට ඉඩ නොදෙව්. සැබවින්ම ඔහුද ඔහුගේ පිරිසද නුඹලා ඔවුන් නොදකින අයුරින් නුඹලාව දකින්නෝය. ඇත්තෙන්ම අපි විශ්වාස නොකරන අයට ෂයිතන්ුන් සැබවින්ම යහළුවන් බවට පත් කලෙමු. وإذا فعلوا فاحشة قالوا وجدنا عليها آباءنا قالوا وجدنا عليها آباءنا والله أمرنا بها قل إن الله لا يأمر بالفحشاء أتقولون على الله ما لا تعلمون قل أمر ربي بالقسط وأقيموا وجوهكم عند كل مسجد وادعوه مخلصين له الدين كما بدأكم تعودون فريقا هدى وفريقا حق عليهم الضلاله إنهم اتخذوا الشياطين أولياء من دون الله ويحسبون ويحسبون أنهم مهتدون ඔව්හු නින්දනීය පහත් ක්‍රියාවක් කර එයින් වළක්වනු ලැබුවහොත් අපගේ දෙමාපියන්ද ඒ මත අපි දුටුවෙමු. තවද අල්ලාහ් ඒ ගැන අපට අනකලෙයයි කියනෝය. සැබවින්ම නිନ୍ଦනීය ක්‍රියාවන් කරන ලෙස අල්ලාහ් අන නොකරන්නේය. නුඹලා නොදන්නා දෑ අල්ලාහ් ගැන කියන්නේ හුදයි. නබි මුහම්මද් නුඹ අසව මාගේ පරමාධිපති යුක්තිය ඉටු කරන ලෙස අනකර ඇත. තවද නැමදුම් කරන සියලු තැනකම නුඹලා නුඹලාගේ මුහුණු ඔහු වෙතම යොමු කරන ලෙසත් තවද ඔහුට පමණක් අවංක වී ඔහුගෙන්ම කන්නලාව් කරන ලෙසත් මාගේ පරමාධිපති අනකර ඇත. දැනට නුඹලා මවා ඇති ආකාරයෙන්ම නුඹලා නැවතත් පැමිණෙන්නේහුයයි නබි මුහම්මද් තවසව. ඔහු එනම් අල්ලාහ් පිරිසකට යාමඟ පෙන් වූයේය. තවත් පිරිසකට ඔවුන් කෙරෙහි අයහපත් මාර්ගයේ ස්ථිර විය. මෙය ඇත්තෙන්ම ඔවුන් අල්ලාහ් හැර ෂයිතානුන් ආරක්ෂකයින් ලෙස ගත් නිසාත් සැබවින්ම Taman යහමගලත් අයයි ඔවුන් සිතාගෙන සිටි නිසාය. يا بني آدم خذوا زينتكم عند كل مسجد وكلوا واشربوا ولا تسرفوا إنه لا يحب المسرفين قل من حرم زينة الله التي أخرج لعباده والطيبات من الرزق قل هي للذين آمنوا في الحياة الدنيا خالصة يوم القيامة كذلك نفصل الآيات لقوم يعلمون قل إنما حرم ربي الفواحش ما ظهر منها وما بطن والإثم والبغي والإثم والبغي بغير الحق وأن تشركوا بالله وأن تشركوا بالله ما لم ينزل به سلطانا وأن تقولوا على الله ما لا تعلمون ආදම්ගේ දරුවනි සියලුම නැමදුම් වේලාවන්හිදී නුඹලාගේ අලංකාරය රඳවා ගනිව්. තවද නුඹලා අනුභව කරව. පානය කරව. නමුත් සීමාව ඉක්මවා නොයව්. සැබවින්ම ඔහු එනම් අල්ලා සීමාව ඉක්මවා යන්නන් ප්‍රිය නොකරන්නේය. තමාගේ ගැත්තන් වෙනුවෙන් අල්ලා හෙලි කළ අලංකාරය එනම් ඇඟලුම්ද අනුමැතියලත් පිවිතුරු ආහාරද භුක්ති විඳීමට තහනම් කළේ කවුරුදැයි නබි මුහම්මද් විමසව. මෙලව ජීවිතයේදී මේ සියලු දේ ප්‍රථමයෙන් ඊමාන් එනම් විශ්වාස කළ අයටය. කියාමත් එනම් මලවුන් කෙරෙන් නැගිටවන දිනේදී ඔවුන්ට පමණක් යයි නබි මුහම්මද් පවසව. නැනවත් පිරිසට මෙසේ අපගේ ආයාත් එනම් සංඥාවන් පැහැදිලි කරන්නෙමු. මාගේ පරමාධිපති තහනම් කළේ ප්‍රසිද්ධ හෝ රහස්‍ය නින්දිත ක්‍රියාවන්ද සියලුම පාපකාරී ක්‍රියාවන්ද න්‍යායෙන් තොර වූ අක්‍රමිකතාවන්ද අල්ලාහ්ගේ අනුමැතිය පහළ නොවූ දෑ අල්ලාහ්ට සමානයන් ලෙස තැබීමද අල්ලාහ් ගැන නුඹලා නොදන්නා දේ කීමදයයි නබි මුහම්මද් පවසව. وَلِكُلِّ أُمَّةٍ أَجَلٌ فإذا جاء أجلهم لا يستأخرون ساعة ولا يستقدمون يا بني آدم إما يأتينكم رسل منكم يقصون عليكم آياتي يقصون عليكم آياتي فمن اتقى وأصلح فلا خوف عليهم ولا هم يحزنون والذين كذبوا بآياتنا واستكبروا عنها أولئك أصحاب النار هم فيها خالدون سام جن كتما નિયમિત කාල සීමාවක් ඇත. ඔවුන්ගේ කාල සීමාව පැමිණියහොත් ඔවුන්ට එක් මොහොතකින්වත් පමා වීමට හෝ ඉක්මන් වීමට නොහැකිය. ආදම්ගේ දරුවනි මාගේ වදන් නුඹලාට කියාපාන රසූල් වරුන් නුඹලා වෙත පැමිණෙන කලෙහි කවරෙකු අල්ලාහට බියමැතිමත් වන්නේද? තවද තම චර්යාව යහපත් ආකාරයකින් සකස් කරගන්නේද? ඔවුන්ට බියකුදු නැත. තවද ඔව්හු ලතවෙන්නෝද නොවේති. අපගේ වදන් බොරු යයි කියමින් උඩඟු වී ඒන් වැළකුණා වූ අය ඔව්හු ගින්නෙහි සහකාරයෝය. ඔව්හු එහි සදාකාලිකවම වෙසිති. فمن أظلم ممن افترى على الله كذبا أو كذب بآياته أولئك ينالهم نصيبهم من الكتاب حتى إذا جاءتهم رسلنا يتوفونهم قالوا قالوا أين ما كنتم تدعون من دون الله قالوا ضلوا عنا وشهدوا على أنفسهم أنهم كانوا كافرين قال ادخلوا في أمم قد خلت من قبلكم من الجن والإنس في النار كلما دخلت أمة لعنت أختها حتى إذا اداركوا فيها جميعا قالت أخراهم لأولاهم قالت أخراهم لأولاهم ربنا هؤلاء أضلونا فآتهم عذابا فآتهم عذابا ضعفا من النار قال لكل ضعف ولكن لا تعلمون وقالت أولاهم لأخراهم فما كان لكم علينا من فضل فذوقوا العذاب فذوقوا العذاب بما كنتم تكسبون الله ගැන බොරු ගෙතු අයට හෝ ඔහුගේ වදන් බොරු යයි කී අයට වඩා දරුණු අපරාධකරු කවරෙක්ද එවැන්නන්ට Tamanට හිමි Tamanගේ කොටස ලැබෙන්නේය ඔවුන්ගේ ආත්මයන් අත්පත් කර ගැනීමට අපගේ දූතයින් ඔවුන් වෙත පැමිණෙන කලෙහි නුඹලා කන්නලාව් කළ අල්ලාහ් නොවන දේ කොහේදයි? ඔව් එනම් මලක්වරු අසති. එවිට ඔවුන් අප අතහැර දමා ගොසිනැයි ඔවුහු කියනෝය. තවද සැබවින්ම Taman ප්‍රතික්ෂේප කළ උන්ව සිටි බවට ඔවුන්ම Tamanට විරුද්ධව සාක්ෂි දරන්නේය. නුඹලාට පෙර නිරයට ගිය ජින්වරුන් හා මිනිසුන්ගෙන් සමූහයක් අතරට නුඹලාත් පිවිසිතැයි ඔහු එනම් අල්ලා කියන්නේය. සමූහයක් නිරයට පිවිසෙන සෑම මොහොතකම එම සමූහයට පෙර ගිය අයට ශාප කරති. එහි ඔවුන් සියලු දෙනාම එක් රැස්වන විට ඔවුන්ගෙන් පෙර පැවතියන් ගැන ඔවුන්ගේ පසු පැවතියන් අපගේ පරමාධිපති ආනනි මොවුහු අපව නොමග කළෝය එබැවින් ඔවුන්ට ගින්නෙන් දෙගුණයක් දඩුවම් දෙන්නේයි ඔවුන් පවසන්නෝය. සියල්ලන්ටම දෙගුණයක්ය. නමුත් නුඹලා එය නොදන්නේහුයයි. ඔහු එනම් අල්ලා කියන්නේය. තවද ඔවුන්ගෙන් පෙර පැවතියෝ පසු පැවතියන් අමතා අපට වඩා නුඹලාට කිසිම උත්තරීතර කමක් නැත. එම නිසා නුඹලා සපයාගත් දෙයින් දඩුවම් විඳින්නේයි කියන්නේය. إن الذين كذبوا بآياتنا واستكبروا عنها لا تفتح لهم أبواب السماء ولا يدخلون الجنة ولا يدخلون الجنة حتى يلج الجمل في سم الخياط وكذلك نجزي المجرمين لهم من جهنم مهاد ومن فوقهم غواش وكذلك نجزي الظالمين والذين آمنوا وعملوا الصالحات لا نكلف نفسا إلا وسعها أولئك أصحاب الجنة هم فيها خالدون ونزعنا ما في صدورهم من غل تجري من تحتهم الأنهار وقالوا الحمد لله الذي هدانا لهذا وما كنا لنهتدي لولا أن هدانا الله لقد جاءت رسل ربنا بالحق ونودوا أن تلكم الجنة أورثتموها بما كنتم تعملون අපගේ වදන් බොරුයයි කියමින් උඩඟු කමින් ඒවායින් වැළකුණු අයට ආහස්හි දොරවල් විවෘත කරනු නොලැබේ. තවද ඔටුවෙකු ඉන්දි මලෙහි ඇතුළු වන තෙක් ඔව්හු ස්වර්ගයන්හි ඇතුළු නොවන්නේය. වැරදි කරන්නන්ට අපි මෙසේ පළ විපාක දෙන්නෙමු. ඔවුන්ට නිරේන් යහනාවද ඔවුන්ට ඉහලින් ආවරණය දැත. තවද මෙසේය වරදකරුවන්ට අප පළ විපාක දෙන්නේ. නමුත් විශ්වාස කර යහකම් කළ අයට කිසිම කෙනෙකුට ඔහුගේ ප්‍රමාණයට මිස අපි නොපටවන්නෙමු. ඒ අය ස්වර්ගයේ සහකාරයෝය. ඔව්හු එහි සදාකාලිකව වෙසිතී. තවද ඔවුන්ගේ සිතෙහි දුෂ්ට චේතනාවන් ලෙස තිබූ දෑ අපි පහ කළෙමු. ඔවුන්ගේ මැදුර එනම් මාලිගාව යටින් ගංගාවෝ ගලා බසිති. මේ මාර්ගයට අප යොමු කළ අල්ලාහට සියලු ප්‍රශංසා හිමි වේවා. අල්ලාහ අපට මඟ පෙන් ඌයේ නැතිනම් අපට යහමඟ සොයාගත නොහැකි වන්නට තිබුණි. සැබවින්ම අපගේ පරමාධිපතිගේ රසූල් වරුන් සත්‍යය රැගෙන පැමිණියෝයයි ඔව්හු පවසති. එවිට මෙම ස්වර්ගය නුඹලා මහ පොළොවේහිදී කළ දෑ නිසා නුඹලා සතු කරන ලද්දේයයි ඔව්හු අඬගසනු ලබන්නාහුය. ونادى أصحاب الجنة أصحاب النار أن قد وجدنا أن قد وجدنا ما وعدنا ربنا حقا فهل وجدتم ما وعد ربكم حقا قالوا نعم فأذن مؤذن بينهم اللعنة الله على الظالمين الذين يصدون عن سبيل الله ويبغونها عوجا وهم بالآخرة كافرون وبينهما حجاب وعلى الأعراف رجال يعرفون كلا بسيماهم ونادوا أصحاب الجنة أن سلام عليكم ۖ لم يدخلوها وهم يطمعون وإذا صرفت أبصارهم تلقاء أصحاب النار قالوا ربنا قالوا ربنا لا تجعلنا مع القوم الظالمين අපගේ පරමාධිපති අපට පොරොන්දු වූ දේ සත්‍යයයි අපි දැකගත්තෙමු. නුඹලාගේ පරමාධිපති නුඹලාට පොරොන්දු වූ දේ සත්‍යයයි නුඹලා දැකගත්තේහිදයි ස්වර්ගයේ සහකාරයෝ නිරේ සහකාරයන්ට අඳගසා පවසති එවිට ඔව්හු ඔව් යයි පවසති එවිට අල්ලාහගේ ශාපය වැරදි කරුවන් කෙරෙහියයි ඔවුන් අතර සිටි නිවේදකයෙක් නිවේදනය කරයි එම වැරදි කරුවන් නම් අල්ලාහගේ මාර්ගයෙන් මිනිසුන් වළක්වන්නා උද එහි ඇද සොයන්නා උද පරලොව ප්‍රතික්ෂේප කරන්නා වූද අයවේ. මෙම කණ්ඩායම් දෙක අතර බාධකයක් පවතී. තවද උච්ච ස්ථානයේ ඇතැම් මිනිසුන් සිටිති. ඔව්හු ඔවුන්ගේ ලක්ෂණයෙන් එකිනෙකා හඳුනාගනිති. ඔව්හු ස්වර්ගවාසීන් කැඳවා නුඹලාට ශාන්තිය වේවායි පවසති. නමුත් ඔව්හු උච්ච ස්ථානයේ සිටින්නන් එයට ඇතුළු වන්නට අපේක්ෂා කළද ඔව්හු එයට එතෙක් ඇතුළු නොවන්නෝය. ඔවුන්ගේ net නිරය වාසීන් වෙත යොමු වන විට ඔව්හු අපගේ පරමාධිපති ආනනි අපව වැරදි කළ පිරිස සමග එක් නොකරන්නයි පවසති. ونادى أصحاب الأعراف رجالا يعرفونهم بسيماهم يعرفونهم بسيماهم قالوا ما أغنى عنكم قالوا ما أغنى عنكم جمعكم وما كنتم تستكبرون أهؤلاء الذين أقسمتم لا ينالهم الله برحمه ادخلوا الجنة لا خوف عليكم ولا أنتم تحزنون ونادى أصحاب النار أصحاب الجنة أن أفيضوا علينا أن أفيضوا علينا من الماء أو مما رزقكم الله قالوا إن الله حرمهما على الكافرين එවිට උච්ච ස්ථානයේ සිටින අය එනම් නිරයේ සිටින්නන් අතර ඔවුන්ගේ ලක්ෂණ අනුව ඔවුන් දැන හඳුනාගත් මිනිසුන් හට අඬගසා නුඹලාගේ කණ්ඩායම හෝ නුඹලාගේ උණගු වීමට හේතු වූ වස්තුව හා ධනයද නුඹලාව නිරයේ වේදනාවෙන් ආරක්ෂා නොකළේයයි පවසති. එමෙන්ම අල්ලාහ් සිය ආශිර්වාද වලින් කිසිම කොටසක් මේ අයට ලබා නොදෙතයි නුඹලා තිවුරා කියා සිටියේ ස්වර්ග වාසීන් වන මේ අය ගැන නේදයි ඔවුහු පවසති. ඒ අයට නුඹලා ස්වර්ගයට පිවිසෙව්. නුඹලාට බියවීමට අවශ්‍ය නැත. තවද නුඹලා ශෝක වීමටද අවශ්‍ය නැතයි කියනු ලැබේ. නිරයේ වැසියන් ස්වර්ගයේ වැසියන් අමතා ජලයෙන් හෝ අල්ලා නුඹලාට දුන් දෙයින් හෝ අපමත වත් කරන්නයි විලාපනකති. එවිට ස්වර්ගවාසීන් සැබවින්ම අල්ලාහ් ප්‍රතික්ෂේප කළවුන් කෙරෙහි ඒ දෙක තහනම් කළේයයි පවසන්නෝය. الذين اتخذوا دينهم لهوا ولعبا وغرتهم الحياة الدنيا فاليوم ننساهم كما نسوا لقاء يومهم هذا وما كانوا بآياتنا يجحدون ولقد جئناهم بكتاب فصلناه على علم هدى ورحمة لقوم يؤمنون هل ينظرون إلا تأويله يوم يأتي تأويله يقول الذين نسوه من قبل قد جاءت رسل ربنا بالحق فهل لنا من شفعاء فيشفعوا لنا أو نرد فنعمل فنعمل غير الذي كنا نعمل قد خسروا أن أنفسهم وضل عنهم ما كانوا يفترون أوه කවරෙක්ද නම් Tamanගේ දහම විනෝදය හා කෙලිසෙල්ලම් බවට පත් කරගත්තා වූද ලෞකික ජීවිතය ඔවුන්ව මංමුලා කළා වූද අයවේ. ඔවුන් අපගේ වදන් ප්‍රතික්ෂේප කළාක් මෙන්ම මෙදින හමුවීම අමතක කළාක් මෙන්ම අපිද අද දින ඔවුන්ව අමතක කළෙමු යයි අල්ලාහ් පවසයි. තවද සැබවින්ම අප ඔවුන් වෙත දේව ග්‍රන්ථයක් ගෙන ආවෙමු. එය දැනුම පදනම් කරගත් අපගේ විස්තරය ලෙසද විශ්වාස කරන ජනයාට යහමගක් ලෙසද දයාලු භාවයක් ලෙසද පවතී. ඔව්හු මෙම ග්‍රන්ථයෙන් අනතුරු ඇඟවුණු පළ විපාක හැර වෙනත් දෙයක් අපේක්ෂා කරන්නෙහිද? එම පළ විපාක පැමිණෙන දවස මීට පෙර එය අගෞරවයෙන් අමතක කළ අය සැබවින්ම අපේ පරමාධිපතිගේ රසූල්වරු සත්‍ය රැගෙන පැමිණියහ. අපට අප වෙනුවෙන් මැදිහත් වී කන්නලාව් කරන අය සිටීද? නැතිනම් අප කලින් කරමින් සිටි ක්‍රියාවන් නොවන වෙනත් ක්‍රියාවන් කිරීමට ලොවට අපි ආපසු යවනු ලැබුවෙමුදැයි කියන්නේය. සැබවින්ම ඔව්හු Tamanටම පාඩුව සිදු කරගත්ෝය. ඔවුන් බොරු ගොතමින් කියූ දෑ ඔවුන්ගෙන් බැහැරවිය. إن ربكم الله الذي خلق السماوات والأرض في ستة أيام ثم استوى على العرش يغشي الليل النهار يطلبه حثيثا والشمس والقمر والشمس والقمر والنجوم مسخرات بأمره ألا له الخلق والأمر تبارك الله رب العالمين ادعوا ربكم تضرعا وخفية إنه لا يحب المعتدين ولا تفسدوا في الأرض بعد إصلاحها وادعوه خوفا وطمعا إن رحمة الله قريب من المحسنين දින 6කින් අහස් හා පොළව නිර්මාණය කළ පසුව අර්ෂ් එනම් රාජාසනයේහි අසුන්ගත් අල්ලාහ්මය සැබවින්ම නුඹලාගේ පරමාධිපති වන්නේ. ඔහු රාත්‍රිය මගින් දහවල ආවරණය කරවන්නේය. එය එනම් රාත්‍රිය අනික එනම් දහවල පසුපස යයි. තවද සූර්යාවද චන්ද්‍රයාවද තාරකාද ඔහුගේ අනසක පවතින ආකාරයෙන් නිර්මාණය කළේය. නිර්මාණය කිරීමද අනද ඔහු සතුය. සකල ලෝකයේම පරමාධිපති වූ අල්ලා ආශිර්වාදයෙන් පරිපූර්ණය. නුඹලාගේ පරමාධිපතිගෙන් වැගෑපත්වද නිහඬවද අයද සිටියෝ. සැබවින්ම ඔහු සීමාව ඉක්මවන්නන් ප්‍රිය නොකරන්නේය. එය එනම් මහ පොළව නියම ක්‍රමයකට පිළියෙල කළ පසු මහ පොළොවේහි අවුල් වියවුල් ඇති නොකරව. තවද බියබැතිමත් භාවයෙන්ද අභිලාෂයෙන්ද ඔහු අයද සිටියෝ. සැබවින්ම අල්ලාහ්ගේ දයාලුභාවය යහකම් කරන්නා උනට සමීපය. وهو الذي يرسل الرياح بشرا بين يدي رحمته حتى إذا أقلت سحابا ثقالا سقناه لبلد ميت سقناه لبلد ميت فأنزلنا به الماء فأخرجنا به فأخرجنا به من كل الثمرات كذلك نخرج الموتى لعلكم تذكرون والبلد الطيب يخرج نباته بإذن ربه والذي خبث لا يخرج إلا نكدا كذلك نصرف الآيات لقوم يشكرون තවද ඔහුගේ දයාලුභාව පෙරටුව සුභාරංචිය ගෙන එන්නක්සේ සුළං හමවන්නේ ඔහුමය. එය එනම් සුළඟ ඝන වලාකුළු ඉසුළු කලෙහි මලානික වූ ගමකට අපි එය පා කර හැර ඒන් වර්ෂාව පහල කර එමගින් සියලු පළතුරු හටගන්වන්නෙමු. එසේම මලවුන් අපි නැගිටවන්නෙමු. නුඹලා මෙනෙහි කරනු පිණිස සරු බිමෙහි එහි පරමාධිපතිගේ අවසරයෙන් පළ හටගනී. නමුත් નિසරු බිම નિසරු පළ මිස හට නොගන්නේය. ಗುಣගරුක වීමට සිතන පිරිසට මෙසේ අපි නැවත නැවතත් සංඥාවන් පැහැදිලි කරන්නෙමු. لقد أرسلنا نوحا إلى قومه فقال يا قوم اعبدوا الله ما لكم من إله غيره إني أخاف عليكم عذاب يوم عظيم قال الملأ من قومه إني إنا لنراك في ضلال مبين සැබවින්ම අපි නූහුව ඔහුගේ ජනයා වෙත යැවීමු. එවිට මාගේ ජනයිනි අල්ලාහට ඉබාදත් කරව. කීකරුවව. නුඹලාට ඔහු හැර වෙනත් දෙවිදෙකු නැත. නුඹලා කෙරෙහි බිහිසුණු දිනයේ දඩුවම් ගැන මම බියවන්නේමි. ඔහු පැවසුවේය. එයට පැහැදිලිවම නුඹ ප්‍රකට දුර්මාර්ගයේහි අපි දකින්නෙමුයි. ඔහුගේ ජනයාගෙන් ප්‍රදානිය හෝ කීවෝය. قال يا قوم ليس بي ضلالة ولكني رسول من رب العالمين أبلغكم رسالات ربي وأنصح لكم وأعلم من الله ما لا تعلمون أو عجبتم أن جاءكم ذكر من ربكم على رجل منكم لينذركم لينذركم ولتتقوا ولعلكم ترحمون فكذبوه فأنجيناه والذين معه في الفلك فأنجيناه والذين معه في الفلك وأغرقنا الذين كذبوا بآياتنا إنهم كانوا قوما عمين එයට ඔහු මාගේ ජනයිනි මා තුල දුර්මාර්ගයක් නොමැත එනමුත් ඇත්තෙන්ම මා විශ්වයේ පරමාධිපතිගෙන් පහළ වූ රසූල්වරයෙකු යයි කීවේය. මම මාගේ පරමාධිපතිගේ දූත මෙහෙවරය නුඹලාට ගෙනහැර දක්වමි. තවද මම නුඹලාට යහපත අපේක්ෂා කරන්නෙමි. නුඹලා නොදන්නා දේවල් අල්ලාහ්ගෙන් මම දැනගන්නෙමි කිය. නුඹලාට අවවාද කිරීම පිණිසද නුඹලා පාපයෙන් ආරක්ෂාවනු පිණිසද නුඹලාට දයාලුභාවය ලැබෙනු පිණිසද නුඹලාගේ පරමාධිපතිගෙන් වූ උපදේශ නුඹලා අතුරින් මිනිසෙකු වෙතින් නුඹලා වෙත පැමිණීම ගැන නුඹලා පුදුමයටපත් වන්නේහුදයි නූ ඇසිය. නමුත් ඔව්හු ඔහු එනම් නූහව බොරුයයි කීහ. එහෙයින් අපි ඔහු සහ ඔහු සමග නැවෙහි සිටි පිරිස ගලවා ගත්තෙමු. තවද අපගේ වදන් බොරුයයි කී අය අපි ගිල් ඌයෙමු. සැබවින්ම ඔව්හු අන්ධ ජනතාවක් ඌහ. وإلى عاد أخاهم هودا قال يا قوم اعبدوا الله ما لكم من إله غيره أفلا تتقون قال الملأ الذين كفروا من قومه إنا لنراك في سفاهة إنا لنراك في سفاهة وإنا لنظنك من الكاذبين قال يا قوم ليس بي سفاهة ولكني رسول من رب العالمين أبلغكم رسالات ربي وأنا لكم ناصح أمين තවද ආත් සමාජයේ වෙත අපි ඔවුන්ගේ සොහයුරු වූ හුද යැවෙමු. ඔහු ඔවුන් අමතා මාගේ ජනයිනි. නුඹලා අල්ලාහට කීකරුවව. ඔහු හැර නුඹලාට වෙනත් දෙවිදෙකු නැත. නුඹලා වැරදි මාර්ගවලින් ඉවත් වන්නේ නැද්දයි පැවසුවේය. ඔහුගේ ජනයින්ගෙන් ප්‍රතික්ෂේප කළ ප්‍රධානී හෝ සැබවින්ම අපි නුඹව මෝඩකමේ සිටින බව දකින්නෙමු. තවද නුඹ බොරුකාරයින්ගෙන් කෙනෙකු යයි අපි සිතන්නෙමුයි පැවසූහ. එවිට මාගේ ජනයිනි මා තුල මෝඩකමක් නැත එනමුත් මා විශ්වයේ පරමාධිපතිගෙන් වූ රසූල්වරයෙකු වන්නෙමි ඔහු පැවසුවේය මම මාගේ පරමාධිපතිගේ දූත මෙහෙවරය නුඹලාට ගෙනහැර දක්වමි තවද මම නුඹලාට විශ්වාසවන්ත වූ යහපත අපේක්ෂා කරන්නෙක් වෙමි عجبتم أَنْ جَاءَكُمْ ذِكْرٌ مِّنْ رَبِّكُمْ عَلَى رَجُلٍ مِّنْكُمْ لِيُنْذِرَكُمْ وَاذْكُرُوا إِذْ جَعَلَكُمْ خُلَفَاءَ مِنْ بَعْدِ قَوْمِ نُوحٍ وَزَادَكُمْ, وزادكم فِي الْخَلْقِ بَسْطَةً فاذكروا آلاء الله لعلكم تفلحون قالوا أجئتنا لنعبد الله وحده ونذر ما كان يعبد آباؤنا فأتنا بما تعدنا إن كنت من الصادقين නුඹලාට අවවාද කිරීම පිණිස නුඹලාගේ පරමාධිපතිගෙන් වූ උපදෙස් නුඹලා අතුරින් මිනිසෙකු වෙතින් නුඹලාට පහළ වීම ගැන නුඹලා පුදුම වන්නාහුද නූහ්ගේ ජනතාවට පසු ඔහු නුඹලා නියෝජිතයන් බවට පත්කර ජීවීන් අතුරින් ශක්තිමත් බවට නුඹලා වර්ධනය කර ඇති බවද මෙනෙහි කරව. ඒ නිසා නුඹලා අල්ලාහගේ ආශිර්වාදය සිහිපත් කරව. එමගින් නුඹලා ජයග්‍රාහකයන් විය හැකිය. නුඹ අප වෙත පැමිණ සිටින්නේ අප අල්ලා පමණක් නැමදිය යුතුයි. අපගේ මුතුන් මිත්තන් නමදමින් සිටිදී අතහැර දැමිය යුතුය යනුවෙන් අනකිරීම පිණිසද නුඹ සත්‍යවාදී නම් නුඹ අපට අවවාද කළ දේ අප වෙත රැගෙන එන්නේයි. ඔව්හු කීවෝය. قال قد وقع عليكم من ربكم رجس وغضب أتجادلونني في أسماء سميتموها سميتموها أنتم وآباؤكم ما نزل الله بها من سلطان فانتظروا إني معكم من المنتظرين فأنجيناه والذين معه برحمة منا وقطعنا دابر الذين كذبوا بآياتنا كذبوا بآياتنا وما كانوا مؤمنين සැබවින්ම නුඹලාගේ පරමාධිපතිගේ දඩුවම්ද උදහස්ද නුඹලා මත පැමිණ ඇත නුඹලාද නුඹලාගේ මුතුන් මිත්තන්ද තබාගත් නාමයන් ගැන නුඹලා මා සමග තර්ක කරන්නෙහුද? ඒ ගැන කිසිඳු බලයක් අල්ලාහ් නුඹලාට පහල කර නොමැත. එබැවින් නුඹලා දඩුවම එනතුරු බලා සිටියු. සැබවින්ම මමද නුඹලා සමග බලා සිටින්නන් අතර කෙනෙක් වෙමි. ඔහු පැවසිය. එවිට අපි අපගේ දයාලුභාවයෙන් ඔහුවද එනම් හූද්වද ඔහු සමග සිටි අයවද මිදෙව්වෙමු. අපගේ වදන් බොරු යයි කී අයවද විශ්වාසවන්තයින් නොවූ අයවද අපි සහ මුලින්ම විනාශ කළෙමු. وإلى ثمود أخاهم صالحا قال يا قوم اعبدوا الله ما لكم من إله غيره قد جاءتكم بينة من ربكم هذه ناقة الله لكم آية فذروها فذروها تأكل في أرض الله ولا تمسوها بسوء إن فيأخذكم فيأخذكم عذاب أليم واذكروا إذ جعلكم خلفاء من بعد عاد وبوأكم في الأرض تتخذون تتخذون من سهولها قصورا وتنحتون الجبال بيوتا فاذكروا آلاء الله ولا تعثوا في الأرض مفسدين සමුද් ජන සමාජය වෙත ඔවුන්ගේ සොහයුරු සාලිහ් එවෙමු මාගේ ජනයිනි අල්ලාහට ඉබාදත් කරව එනම් කීකරුවව නුඹලාට ඔහු හැර වෙනත් දෙවිදෙකු නැත. සැබවින්ම නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලාට පැහැදිලි සාක්ෂියක් පැමිණ ඇත. මෙය අල්ලාහ්ගේ ඔටු දෙනයි. ඇය නුඹලාට සංඥාවකි. එබැවින් අල්ලාහ්ගේ පොළොවේහි අනුභව කිරීමට ඇයට ඉඩ හරියු. කිසිම නපුරු අරමුණකින් ඇයව ස්පර්ශ නොකරව. එසේ කළහොත් වේදනීය දඩුවම නුඹලාව වෙලා ගනු ඇතැයි ඔහු පැවසුවේය. තවද ආද් ජන සමාජයෙන් පසු මහ පොළොවේ අල්ලාහ් අනුප්‍රාප්තිකයින් බවට නුඹලා එනම් සමුත්පත් කර නුඹලාට මහ පොළොවේහි වෙසින්නට බලය දුන් ඔහු එනම් අල්ලාහ්ව සිහිපත් කරව. එබැවින් එහි තනිතලාවෙහි නුඹලා මන්දිර තනා ගන්නෝය. තවද නුඹලා කඳුහාරා ගෙවල් තනා ගන්නෝය. එම නිසා අල්ලාහ්ගේ ආශිර්වාදය ගෙනහැර දක්වන වරප්‍රසාදයන් සිහිපත් කරව. තවද අනර්ථකාරීන් ලෙස මහ පොළවේ දූෂිත ක්‍රියාවන් පතුරවමින් විසිර නොයව. قال الملأ الذين استكبروا من قومه للذين استضعفوا لمن آمن منهم لمن آمن منهم أتعلمون أن صالحا مرسل من ربه قالوا إنا بما أرسل به مؤمنون قال الذين استكبروا إنا بالذي آمنتم به كافرون فعقروا الناقة وعتوا عن أمر ربهم وقالوا وقالوا يا صالح ائتنا بما تعدنا إن كنت من المرسلين فأخذتهم الرجفة فأصبحوا في دارهم جاثمين فتولى عنهم وقال يا قوم لقد أبلغتكم رسالة ربي ونصحت لكم ۖ ونصحت لكم ولكن لا تحبون الناصحين ඔහු එනම් සාලිහ්ගේ සමාජයේ උඩඟුවෙන් පිරුණු ප්‍රධානීන් පීඩිත ජනයා අතර සිටි විශ්වාස කළවුන්ට සැබවින්ම සාලිහ් ඔහුගේ පරමාධිපති විසින් එවන ලද්දෙකු බව දන්නේහිදැයි පැවසුවෝය. ඔහු එනම් සාලිහ් සමග එවන ලද දේ කෙරෙහි සත්‍ය වශයෙන්ම අපි විශ්වාස කරන්නෝ වෙමුයි. ඔව්හු එනම් එම පීඩිත ජනයා පැවසූහ. නුඹලා විශ්වාස කළේදී සැබවින්ම අපි ප්‍රතික්ෂේප කරන්නෙමුයි. උඩඟු වූ අය කීවෝය. පසුව ඔව්හු ඔට්ටු දෙන මරා දෙමුහ. තවද ඔවුන්ගේ පරමාධිපතිගේ අන අහංකාර ලෙස පැහැර හැරියහ. තවද ස්වාලිහ් නුඹ සැබවින්ම රසූල් වරුන්ගෙන් කෙනෙකු නම් නුඹ අපට අවවාද කළදේ එනම් දඩුවම ගෙන එන්නයි පැවසුවෝය. අනතුරුව ඊතා භයානක භූමිකම්පාව ඔවුන්ව ග්‍රහණය කරගත්තේය. එම නිසා ඔවුන් ඔවුන්ගේ නිවෙස්වලට ඇද වැටි මිය ගියහ. මාගේ ජනයිනි මම මාගේ පරමාධිපතිගේ පණිවිඩය නුඹලාට සැලකලෙමි. තවද නුඹලාගේ යහපත සඳහා මම මට හැකි උපරිම අන්දමින් නුඹලාට අනුශාසනා කළෙමි. නමුත් නුඹලා අනුශාසනා කරන හිතවත් අය ප්‍රිය නොකරනෝයයි කියමින් ඔහු එනම් සාලේ ඔවුන්ගෙන් ඉවත් වී ගියේය. ولوطا إذ قال لقومه أتأتون الفاحشة ما سبقكم بها من أحد من العالمين إنكم لتأتون الرجال شهوة من دون النساء بل أنتم قوم مسرفون وما كان جواب قومه إلا أن قالوا أخرجوهم قريتكم إنهم أناس يتطهرون فأنجيناه وأهله إلا امرأته كانت من الغابرين وأمطرنا عليهم مطرًا فانظر كيف كان عاقبة المجرمين ලූත් රසූල් වරයෙකු ලෙස අපි යැවිමු. නුඹලාට පෙර ලෝක වැසියන්ගෙන් කිසිවෙකු නොකලා වූ නින්දිත ක්‍රියා නුඹලා කරන්නෙහුදැයි ඔහු තම ජනයාගෙන් ඇසීය. සැබවින්ම නුඹලා ස්ත්‍රීන් අතහැර නුඹලාගේ කාමාශාව සංසිඳුවා ගැනීමට පුරුෂයින් වෙත පැමිණෙන්නෝය. නුඹලා සීමාව ඉක්මවා යන ජනතාවකි. නුඹලාගේ නගරයෙන් නුඹලා ඔවුන් බැහැර කරව. මන්ද ඔවුහු Taman පිරිසුදු බව ව්‍යාජව අඟවන්නෝයයි. ඔවුන් කියනු මිස ඔහුගේ ජනතාවගේ වෙනත් පිළිතුරක් නොතිබින. ඔහුගේ භාර්යාව හැර ඔහුද ඔහුගේ පිරිවරද අපි මිදුවෙමු. ඇය නගරයේ පමා වූවන්ගෙන් කෙනෙක් වූාය. තවද අල්ලාහගේ දඩුවමට ලක් වූ ඔවුන් වෙත අපි වර්ෂාවක් වැස්සෙවෙමු. වැරදි කාරයින්ගේ අවසානය කෙසේ වීදැයි නුඹ මෙනෙහි කරව. وإلى مدين أخاهم شعيبا قال يا قوم اعبدوا الله ما لكم من إله غيره قد جاءتكم بينة من ربكم فأوفوا الكيل والميزان فأوفوا الكيل والميزان ولا تبخسوا الناس أشياءهم ولا تفسدوا في الأرض ولا تفسدوا في الأرض بعد إصلاحها ذلكم خير لكم إن كنتم مؤمنين තවද මදියන් වැසියන් වෙත ඔවුන්ගේ සොහයුරු ෂුයිබ්වද අපි යැවෙමු. මාගේ ජනෙයිනි. අල්ලාහට කීකරුවව. නුඹලාට ඔහු හැර වෙනත් කිසිදු දෙවියෙකු නැත. නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙතට නිර්මල මඟ පෙන්වීමක් පෙමින ඇත. මේ නිසා නුඹලා මිනුමද කිරුමද පූර්ණ කරව. ජනයාට ඔවුන්ගේ බාණ්ඩ වංචා නොකරව. මිහිතලය සංස්කරණය කළායින් පසු එහි අවුල් වියවුල් නොපතුරවව. නුඹලා විශ්වාසවන්තයින් නම් මේ නුඹලාට යහපත් වේවියයි ශ්වේබ් පැවසුවේය. ولا تقعدوا بكل صراط توعدون وتصدون عن سبيل الله وتصدون عن سبيل الله من آمن به وتبغونها عوجا واذكروا إذ كنتم قليلا فكثركم فكثركم وانظروا كيف كان عاقبة المفسدين وإن كان طائفة منكم آمنوا بالذي أرسلت به وطائفة وطائفة لم يؤمنوا فاصبروا حتى يحكم الله بيننا وهو خير الحاكمين ජනයිනි බියගැන්වීම පිණිසද ඔහු විශ්වාස කළ අය අල්ලාහගේ මාර්ගයෙන් බාධා කිරීම පිණිසද එය එනම් ඍජු මාර්ගය ඇද කිරීමේ අදහසින්ද ජීවිතයේ සෑම මාවතකම සැඟවී නොසිටියු. නුඹලා සංඛ්‍යාවෙන් ටික දෙනෙකුව සිටි කාලයේහි ඔහු එනම් අල්ලාහ් නුඹලා වැඩි කළ බව සිහිපත් කරව. තවද දූෂණය පතුරවන්නන්ගේ අවසානය කෙසේ වේදයි මෙනෙහි කරව. මා මගින් එවන ලද දේ ගැන විශ්වාස කරන පිරිසක්ද විශ්වාස නොකරන පිරිසක්ද නුඹලා අතර සිටිනම් අප අතර අල්ලාහ් විනිශ්චය දෙන තෙක් නුඹලා ඉවසා සිටියෝ. ඔහු එනම් අල්ලාහ් විනිශ්චය දෙන්නන්ගෙන් අති ශ්‍රේෂ්ඨය. قال الملأ الذين استكبروا من قومه لنخرجنك يا شعيب والذين آمنوا معك والذين آمنوا معك من قريتنا أو لتعودن في ملتنا قال أولو كنا كارهين قد افترينا على الله كذبا إن عدنا في ملتكم بعد إذ نجانا الله منها وما يكون لنا أن نعود فيها إلا أن يشاء الله ربنا وسع ربنا كل شيء علما على الله توكلنا ربنا افتح بيننا وبين قومنا بالحق وأنت خير الفاتحين ඔහුගේ ජනතාවගෙන් උඩඟු වූ ප්‍රධානියහු ෂුයිබ් අමතා ෂුයිබ් නුඹද නුඹ සමග විශ්වාස කළවුන්ද අපි අපේ නගරයෙන් ස්ථිර ලෙසම පිටමං කරන්නෙමු. නැතිනම් නුඹලා අපේ දහමට නැවත පැමිණිය යුතුයයි කීවෝය. එයට අපි එය පිළිකුල් කරන නමුත් දැයි ඔහු එනම් ශුවේබ් ඇසීය. අපව අල්ලාහ් එයින් ගලවාගෙන තිබියදී අපි නුඹලාගේ දහමට නැවත පැමිණියහොත් අපි අල්ලාහ් කෙරෙහි බොරු ගෙතුවෝ වන්නෙමු. අපගේ පරමාධිපති වූ අල්ලාහ් අබිමත වූආනම් මිස අපි එහි නැවත පැමිණීමට හේතුවක් නැත. අපගේ පරමාධිපති සියලු දේ දැනුමින් සර්ව ව්‍යාප්තකය. අල්ලාහ් වෙතම අපි සියල්ල බාර කළෙමු. අපගේ පරමාධිපති ආනනි. අප හා අපගේ ජනතාව අතර නිවැරදි විනිශ්චය ලබා දෙනු මැනව. නුඹ විනිසුරුවන්ගෙන් ශ්‍රේෂ්ඨයයි ශුයිබ් කීවේය. وقال الملأ الذين كفروا من قومه لئن اتبعتم شعيبا إنكم إذا لخاسرون فأخذتهم الرجفة فأصبحوا في دارهم جاثمين الذين كذبوا شعيبا كأن لم يغنوا فيها الذين كذبوا شعيبا كانوا هم الخاسرين فتولى عنهم وقال يا قوم لقد أبلغتكم رسالات ربي ونصحت لكم فكيف آسى على قوم كافرين ඔහුගේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප කළා වූ ප්‍රධානීහු නුඹලා ශ්වේබ් අනුගමනය කළහොත් එවිට සැබවින්ම නුඹලා අන්ත විනාශයට පත්වනවා ඇතැයි කීහ අනතුරුව ඊටා භයානක භූමිකම්පාව ඔවුන්ට ඇතිවිය. එම නිසා ඔව්හු ඔවුන්ගේ නිවෙස්වලම ඇදවැටි මිය ගියහ. ශුවේබ් බොරු යයි කී ඇතෝ ඔව්හු එහි මීට පෙර වාසය නොකලාක් මෙන් සහ මුලින්ම විනාශ වූහ. ශුවේබ් බොරු යයි කී අය වූ ඔව්හුමය අලාභයටපත් වූවෝ. එවිට මාගේ ජනෙයිනි මම මාගේ පරමාධිපතිගේ පණිවිඩය නුඹලාට සැලකෙමි. තවද නුඹලාගේ යහපත සඳහා මම මට හැකි උපරිම අන්දමින් නුඹලාට අනුශාසනා කළෙමි. එහෙයින් ප්‍රතික්ෂේප කළ ජනතාවක් ගැන මම කෙසේ පසුතැවිලි වන්නෙම්දයි ඔහු එනම් ෂුවේබ් ඔවුන්ගෙන් වෙන් වී ගියේය. وما أرسلنا في قرية من نبي إلا أخذنا أهلها إلا أخذنا أهلها بالبأساء والضراء لعلهم يضرعون ثم بدلنا مكان السيئة الحسنة حتى عفوا وقالوا وقالوا قد مس آباءنا الضراء والسراء فأخذناهم فأخذناهم بغتة وهم لا يشعرون කිසියම් ජනාවාසයක් වෙත නබිවරයෙකු අපි එවන විට එහි ඇත්තන් බැගෑපත් වනු පිණිස ඔවුන් උවදුරින් හා දිලිඳු කමින් හසු කරමින් මිස එම නබිවරයා නොඑව්වෙමු. පසුව අපගේ පියවරුන්ටද සැබවින්ම විපත හා උවදුර වැදුනේ යයි ඔවුන් කියනතුරු නපුර වෙනුවට යහපත මාරු කළෙමු. ඉන්පසු අහම්බෙන් ඔවුන්ට නොවැටහෙනසේ අපි ඔවුන්ව හසු කළෙමු. وَلَوْ أَنَّ أن أهل القرى آمنوا واتقوا لفتحنا عليهم لفتحنا عليهم بركات من السماء والأرض ولكن كذبوا فأخذناهم فأخذناهم بما كانوا يكسبون أفأمن أهل القرى أن يأتيهم بأسنا بياتا وهم نائمون أوأمن أهل القرى أن يأتيهم بأسنا ضحى وهم يلعبون أفأمنوا مكر الله فلا يأمن مكر الله إلا القوم الخاسرون ජනා වාසවල වාසය කළ ජනයා විශ්වාස කර බිය පැතිමත් ඌයේ නම් ඔවුන්ට අහසේ හා පොළවේ භාග්‍යයන් සැබවින්ම අප විවෘත කරන්නට තිබුණි. නමුත් ඔවුහු සත්‍ය පිළි නොගෙන බොරු යයි කීහ. එබැවින් ඔවුන් සපයාගත් දය හේතු කොටගෙන අපි ඔවුන් දැඩි ග්‍රහණයට හසු කළෙමු. එම නගර වාසීන් වන ඔවුන් රාත්‍රියේ තද නිින්දේ පසුවන කලෙහි අපගේ දඩුවම් ඔවුන්ට පහළ වෙයිදෝ යන බියෙන් මිදුනෝද? එසේ නැතිනම් ඔවුන් දිවා කාලයේ විනෝදයේ යෙදී සිටියේදී ඔවුන්ට අපගේ දඩුවම් පහළ වෙයිදෝ යන බියෙන් එම නගර වාසීහු මිදුනෝද? ඔව්හු අල්ලාහගේ රහස් සැලැස්ම පිළිබඳ බියෙන් මිදුනෝද එසේනම් අලාභ වූවන් හැර වෙන ජනතාවක් අල්ලාහ්ගේ රහස් සැලැස්ම පිළිබඳ බියෙන් මිදෙන්නේ නැත මේ බව ඔවුන් දැනගත යුතුය أولم يهد للذين يرثون الأرض من بعد أهلها أن لو نشاء أصبناهم بذنوبهم ونطبع على قلوبهم فهم لا يسمعون تلك القرى نقص عليك من أنبائها ولقد جاءتهم رسلهم بالبينات فما كانوا ليؤمنوا بما كذبوا من قبل كذلك يطبع الله على قلوب الكافرين وما وجدنا لأكثرهم من عهد وإن وجدنا أكثرهم لفاسقين ثم بعثنا من بعدهم موسى بآياتنا إلى فرعون وملئه فظلموا بها فانظر كيف كان عاقبة المفسدين අප සිතුවානම් ඔවුන්ගේ පව් හේතුවෙන් අප විසින් ඔවුන්ට දඩුවම් දිය හැකිය යන වග මුලින් විසූ ජනතාවගෙන් පසුව මහ පොළවේ උරුමය ලැබූ ජනතාවට නොපැහැදිලිද? තවද ඔවුන් මූලික දේවල් ගැන නොතැකීම නිසා ඔවුන්ගේ හදවත්වලට අපි මුද්‍රා තැබුවෙමු. එබැවින් ඔවුහු කිසිවකට සවන් නොදෙති. එම ගම්මානයන් වල ජීවත් වූ අයගේ කථාන්තර අපි නුඹට කියමු. ඔවුන්ගේ රසූල්වරු පැහැදිලි සංඥා සහිතව ඔවුන් වෙත පැමිණියහ. නමුත් ඔවුහු කලින් බොරු යැයි කී දේ නැවත විශ්වාස කිරීමට සූදානම් නොඌහ. මෙලෙසමය ප්‍රතික්ෂේපකයින්ගේ හදවත්වලට අල්ලාහ් මුද්‍රා තබන්නේ. තවද ඔවුන් අතුරින් බොහෝ දෙනෙකු කිසිම වැදගත් කිවිසුමකට ගරු කරන බව අපි නොදුටුවෙමු. ඔවුන්ගෙන් වැඩි දෙනෙක්ම උල්ලංඝනය කරන්නන් බව අපි දුටුවෙමු. ඉන් අනතුරුව ඔවුන්ගෙන් පසුව එනම් ইহත සඳහන් මේ ප්‍රජාවන්ගෙන් පසුව අපේ සංඥා සමග ෆිරාවුන් සහ ඔහුගේ ජාතියේ ප්‍රධානින් වෙත මූසා යැවෙමු. නමුත් ඔව්හුද ඒවා එනම් අපේ සංඥාවන් නොසලකා හැරියහ. සැහැසිකම් වලට නියලුණු අයගේ අවසානය කුමක් වූයේදයි සිතා බලව. وقال موسى يا فرعون إني رسول من رب العالمين حقيق على ألا أقول على الله إلا الحق قد جئتكم ببينة من ربكم فأرسل معي بني إسرائيل قال إن كنت جئت بآية فأت بها إن كنت من الصادقين فألقى عصاه فإذا هي ثعبان مبين ونزع يده فإذا هي بيضاء للناظرين තවද ඕ ෆිරාවුන් සැබවින්ම මම රබ්බුල් ආලමීන් එනම් විශ්වයේ පරමාධිපතිගේ රසූල්වරයෙකු යයි මූසා පැවසුවේය. අල්ලාහ් පිළිබඳව සත්‍යයම හැර වෙන කිසිවක් ප්‍රකාශ නොකිරීමට මම ඊටා සුදුසෙක් වෙමි. සැබවින්ම මම නුඹලාගේ පරමාධිපති වෙතින් පැහැදිලි සංඥාවන් නුඹලා වෙතට ගෙන ඇවිත් සිටිමි. එනිසා ඊශ්‍රායෙල්ගේ දරුවන් මා සමග යවව්. නුඹ සංඥාවක් ගෙනවිත් තිබේ නම් නුඹ සත්‍යවාදීන්ගෙන් කෙනෙකු නම් එය ගෙනහැර දක්වනුයි. ඔහු එනම් ෆිරාවුන් කීවේය. එවිට ඔහු එනම් මූසා තම සැරේටිය බිම දැමීය. එවිට සැනකින් එය පැහැදිලි සර්පෙක් බවට පත්විය. ඉන්පසුව සිය අත එළියට ගත්තේය. එවිට එය සැනකින් බලන්නන්ට බැබලෙන්නට විය. قال الملأ من قوم فرعون إن هذا لساحر عليم يريد أن يخرجكم من أرضكم فماذا تأمرون قالوا أرجه وأخاه وأرسل في المدائن حاشرين يأتوك بكل ساحر عليم وجاء السحرة فرعون قالوا إن لنا لأجرا قالوا إن لنا لأجرا إن كنا نحن الغالبين قال نعم وإنكم لمن المقربين قالوا يا موسى إما أن تلقي وإما أن نكون نحن الملقين قال ألقوا فلما ألقوا سحروا أعين الناس واسترهبوهم ۖ واسترهبوهم وجاءوا بسحر عظيم وأوحينا إلى موسى أن ألق عصاك فإذا هي تلقف ما يأفكون فوقع الحق وبطل ما كانوا يعملون فغلبوا هنالك وانقلبوا صاغرين وألقي السحرة ساجدين قالوا آمنا برب العالمين رب موسى وهارون මෙය දුටු ෆිරාවුන්ගේ ජනයාගෙන් ප්‍රධානී වූ සැබවින්ම මොහු ඊතා උගත් දක්ෂ හෝනියම්කාරයෙක්යයි කීවෝය. නුඹලා නුඹලාගේ භූමියෙන් බැහැර කරන්නට ඔහු අදහස් කරන්නේය. ඒට නුඹලා කුමක් පවසන්නේද? ඉන්පසුව සියලු දෙනාම ඔහු සහ ඔහුගේ සහෝදරයා ටික කලක් ප්‍රමාද කර දක්ෂ හෝනියම්කාරයින් එකතු කර ගැනීමට නගරයට කැඳවන්නන් යවන්නේයයි කීහ. ඔවුන් නුඹ වෙත උගත් දක්ෂ හෝනියම්කරුවන් සියල්ල කැඳවාගෙන පැමිණීම සඳහා මේ අනුව හෝනියම්කරුවෝ ෆිරාවුන් වෙත පැමිණ අපි දිනුවේ නම් අපට නිසකෑන්ම තෑගි ලැබෙනවාදයි ඇසූහ. එයට ඔහු එනම් ෆිරාවුන්. "ඔව්. තවද සැබවින්ම නුඹලා මැති සබයේ මට ඊතා ලං වූවන්ගෙන් වන්නෝයයි කිය." මූසා "නුඹ මුලින් විසි කරන්නේද? නැතිනම් අප මුලින් විසි කරන්නන් විය යුතුයදයි." ඔව්හු පැවසූහ. එවිට "ඔහු එනම් මූසා නුඹලා විසිකරනුයි කීවේය." එවිට ඔව්හු එනම් හුනියම් කරවෝ විසිකල කලෙහි මිනිසුන්ගේ ඇස් මෝහණය කර ඔවුන් බියගන්වා මහා හුනියමක් ගෙන හැරපෑහ. එවිට නුඹ නුඹගේ සැරැටිය විසිකරනුයි අපි මූසාව පෙළඹවීමු. ඔහු එය විසිකල වහාම එය ඔවුන්ගේ ව්‍යාජ හුනියම් ගිලදැමුවේය. එවිට සත්‍යය තහවුරු විය. තවද ඔවුන් කළ දේ පහ වී ගියේය. එවිට ඔව්හු එනම් ෆිරාවුන් හා ඔහුගේ ජනයා එහිදී තරංගයෙන් පරාජය කරනු ලැබුවෝය. තවද ඔව්හු නිନ୍ଦනීය තත්වයට පත් වූහ. තවද හුනියම් කරවෝ ඔවුන්ගේ සිතෙහි ඇති වූ හැඟීමක් නිසා සුජූද් එනම් සිරස බිම තබා নমස්කාර කරන්නෝ ලෙස ඌහ විශ්වයාධිපති වූ අල්ලාහ් ගැන අපි විශ්වාස කළෙමුයි. ඔව්හු කීහ මූසාගේද හාරූන්ගේද පරමාධිපති ගැන අපි විශ්වාස කළෙමුයි. තවදුරටත් ඔව්හු කීහ. قال فرعون آمنتم به قبل أن آذن لكم إن هذا لمكر مكرتموه في المدينة لتخرجوا منها أهلها فسوف تعلمون لأقطعن أيديكم وأرجلكم من خلاف ثم لأصلبنكم أجمعين قالوا إنا إلى ربنا منقلبون وما تنقم منا إلا أن آمنا بآيات ربنا بآيات ربنا لما جاءتنا ربنا أفرغ علينا صبرا وتوفنا مسلمين මා නුඹලාට අවසර දෙන්නට පෙර නුඹලා ඔහු ගැන විශ්වාස කළෙහිද? සැබවින්ම නීත්‍යානුකූල අයිතිකරුවන්ගේ බලයෙන් ඔවුන් එයින් බැහැර කරන්නට නගරයේ නුඹලා කළ කුමන්ත්‍රණයකින් මේ ඒ කුමන්ත්‍රණයේ විපාක ඉක්මනින්ම නුඹලා දැනගන්නෙහු යයි ෆිරාවුන් කීවේය. මම නුඹලාගේ අත්හා නුඹලාගේ পায় ඒකාන්තරව කපා වෙන් කරන්නෙමි. පසුව නුඹලා සියල්ලම කුරුසියේ එල්ලන්නෙමි ෆිරාවුන් කීවේය. එයට සැබවින්ම අපි අපගේ පරමාධිපති වෙත නැවත යන්නෙමුයි. ඔව්හු කීහ. අපගේ පරමාධිපතිගේ වදන් අප වෙත පැමිණි විට අප එය විශ්වාස කිරීම මිස නුඹ වෙන කිසි දෙයකට අපගෙන් පලි නොගන්නේය. අපගේ පරමාධිපති ආනනි අප වෙත ඉවසීම වර්ධනය කරනු මැනව. අපව මුස්ලිම් වරුන් එනම් නුඹට අවනත වූවන් මෙන් මරණයට පත් කරන්නයි ඔව්හු ප්‍රාර්ථනා කළහ. وقال الملأ من قوم فرعون أتذر موسى وقومه ليفسدوا في الأرض ويذرك وآلهتك قال سنقتل أبناءهم ونستحيي نساءهم وإنا فوقهم قاهرون قال موسى لقومه استعينوا بالله واصبروا إن الأرض لله يورثها من يشاء من عباده والعاقبة للمتقين قالوا أوذينا من قبل أن تأتينا ومن بعد ما جئتنا قال عسى ربكم أن يهلك عدوكم ويستخلفكم في الأرض فينظر كيف تعملون ලොවේ අසමගිය පතුරවා හැරීමටත් නුඹටත් නුඹගේ දෙවිවරුන්ටත් කීකරු වීම පැහැරහැරීමටත් මූසාට හා ඔහුගේ ජනයාට නිදැල්ලේ සිටීමටත් නුඹ ඉඩ හරිනවාදයි ෆිරාවුන්ගේ ජනතාවගේ ප්‍රධානී වූ ඇසූහ. එවිට අපි ඔවුන්ගේ පුතුන් මරා දමා ඔවුන්ගේ ස්ත්‍රීන්ට පමණක් ජීවත් වීමට ඉඩ හරිමු. තවද සැබවින්ම අප ඔවුන් මත ඊටා බල සම්පන්නයයි. ඔහු එනම් ෆිරාවුන් කීවේය. නුඹලා අල්ලාහ්ගෙන් පිටපතව. ඉවසිලිවන්තවව. සැබවින්ම මහ පොළව අල්ලාහ්ටම අයිතිය. ඔහුගේ ගැත්තන්ගෙන් ඔහුට අබිමත අයට එය උරුම කරයි. අවසාන ජයග්‍රහණය ඇත්තේ Tamanගේ සෑම කටයුත්තකදීම අල්ලාහ්ට බියබැතිමත් වන අයටයයි මූසා තම ජනයාට කීවේය. නුඹ අප වෙත පැමිණෙන්නට පෙරද නුඹ අප වෙත පැමිණි පසුවද අපි හිංසා පීඩා කරනු ලැබුවෙමුයි. ඔව්හු කීහ. එවිට නුඹලාගේ පරමාධිපති නොදුරු අනාගතයේදී නුඹලාගේ සතුරන් විනාශ කර මහා පොළොවේහි නුඹලා ඔහුගේ නියෝජිතයින් බවට පත්කර එමගින් නුඹලා කෙසේ හැසිරෙන්නෝදැයි ඔහු එනම් අල්ලා පරීක්ෂා කර බලනු ඇතැයි ඔහු එනම් මූසා කීවේය وَلَقَدْ أَخَذْنَا آلَ فِرْعَوْنَ بِالسِّنِينَ وَنَقْصٍ مِّنَ الثَّمَرَاتِ لَعَلَّهُمْ يَذَّكَّرُونَ فَإِذَا جَاءَتْهُمُ الْحَسَنَةُ قَالُوا لَنَا هَٰذِهِ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌ يَطَّيَّرُوا بِمُوسَى وَمَن مَّعَهُ أَلَا إِنَّمَا طَائِرُهُمْ عِندَ اللَّهِ وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ وقالوا مهما تأتنا به من آية لتسحرنا بها فما نحن لك بمؤمنين ඔවුන් වටහා ගනු පිණිස දුර්භීක්ෂයෙන්ද අස්වැන්නෙන් අඩු කිරීමෙන්ද ෆිරාවුන්ගේ ජනතාව සැබවින්ම අපි හසු කරගත්තෙමු. ඔවුන් හට යහපතක් පැමිණි විට මෙය අපට අයත් යයි කියති. නමුත් ඔවුන් හට අයහපතක් සිදු වූ විට එය මූසාගේද ඔහු සමග සිටින අයගේද දුර්නිමිතිවලට ආරෝපණය කරන්නෝය. නමුත් ඔවුන්ගේ දුර්නිමිති අල්ලාහ්ගේ සන්නිධානයේය. එහෙත් ඔවුන්ගේ වැඩි දෙනෙක් ඒ බව නොදනිති. එමගින් අප වසඟ කිරීමට නුඹ කුමන සංඥා ඉදිරිපත් කළත් අපි නුඹ කෙරෙහි විශ්වාස කරන්නෝ නොවෙමුයි. ඔව්හු මූසාට කීහ. فأرسلنا عليهم الطوفان والجراد والقمل والضفادع والدم آيات مفصلات فاستكبروا وكانوا قوما مجرمين ولما وقع عليهم الرجز قالوا يا موسى ادع لنا ربك بما عهد عندك لئن كشفت عنا الرجز لنؤمنن لك ولنرسلن معك بني إسرائيل فلما كشفنا عنهم الرجز إلى أجل هم بالغوه هم بالغوه إذا هم ينكثون فانتقمنا منهم فأغرقناهم في اليم بأنهم كذبوا بآياتنا وكانوا وكانوا عنها غافلين එබැවින් ඔවුන් මත මහා ජලගැල්මද පළගැටියන්ද උකුණන්ද ගෙම්බන්ද රුධිරයද පැහැදිලි සංඥාවන් ලෙස අපි පහල කළෙමු. එනමුත් ඔව්හු උඩඟු වූහ. තවද ඔව්හු වැරදි කරන ජනතාවෝ වූහ. ඔවුන්ට විපත සිදු වූ විට මූසා නුඹේ පරමාධිපති නුඹට ලබා දුන් පොරොන්දු අනුව අපගේ විපත ඉවත් කරන මෙන් අප වෙනුවෙන් නුඹගේ පරමාධිපතිගේ සන්නිධානයෙහි ප්‍රාර්ථනා කරව. නුඹ අපගේ විපත ඉවත් කළහොත් සැබවින්ම අපි නුඹ විශ්වාස කර නුඹ සමග ඊශ්‍රායෙල් දරුවන් සැබවින්ම එවන්නෙමුයි. ඔවුහු කීහ ඔවුන්ට නියම කළ අවසාන කාල සීමාව වනතුරු ඔවුන්ගෙන් විපත අප ඉවත් කළ විට ඔවුහු තම givisuma කඩ කරන්නෝය. ඔවුන් අපගේ සංඥාවන් ප්‍රතික්ෂේප කළ නිසාත් ඔවුන් එය නොතකූ නිසාත් ඔවුන්ගෙන් අපි පලිගත්තෙමු. ඔවුන් මුහුදෙහි ගිල්වීමු. وأورثنا القوم الذين كانوا يستضعفون مشارق الأرض ومغاربها التي باركنا فيها وتمت كلمة ربك الحسنى على بني إسرائيل بما صبروا ودمرنا ما كان يصنع فرعون وقومه وما كانوا يعرشون وجاوزنا ببني إسرائيل البحر فأتوا على قوم يعكفون على قوم يعكفون على أصنام لهم قالوا يا موسى اجعل لنا إلها كما لهم آلهة قال إنكم قوم تجهلون තවද පීඩාවට පත් කරනු ලැබූ ජනයාට අප එහි සෞභාග්‍යමත් කළ භූමියේ නැගෙනහිරද එහි බස්නාහිරද අපි හිමි කර දුනිමු. තවද ඔවුන් ඉවසූ හේයින් ඊශ්‍රායෙල් දරුවන් කෙරෙහි නුඹගේ පරමාධිපතිගේ ශ්‍රේෂ්ඨ පොරොන්දුව සම්පූර්ණ විය. ෆිරාවුන් සහ ඔහුගේ ජනතාව කළ දැයද ඔවුන් නිර්මාණය කළ දැයද අපි විනාශ කළෙමු. තවද අපි ඊශ්‍රායෙල් දරුවන් මුහුදින් එගොඩ කළෙමු. එවිට ඔවුහු තම ගමන ආරම්භ කළහ. මහත් උනන්දුවෙන් Tamanගේ පිළිම වැඳුමට කැප වී සිටින ජනකායක් වෙත ඔවුහු පැමිණියහ. "ඕ මුසා, මේ ජනයාට සිටින දෙවිවරුන් මෙන් දෙවියෙකු අපටද සලසා දෙන්නයි." ඔවුහු එනම් ඊශ්‍රායෙල් දරුවෝ කීවෝය. "ඒට ඇත්තෙන්ම නුඹලා අඥාන සමාජයක් යයි." ඔහු එනම් මුසා කීවේය. "ඉන්නහා උලා مُتَبَّرٌ مَا هُمْ فِيهِ وَبَاطِلٌ مَا كَانُوا يَعْمَلُونَ قَالَ أَغَيْرَ اللَّهِ أَبْغِيكُمْ إِلَٰهًا وَهُوَ فَضَّلَكُمْ عَلَى الْعَالَمِينَ وَإِذْ أَنْجَيْنَاكُمْ مِنْ آلِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوءَ الْعَذَابِ يقتلون أبناءكم ويستحيون نساءكم وفي ذلكم بلاء من ربكم عظيم සැබවින්ම මේ අය අනුගමනය කරන මාර්ගය විනාශය ගෙන දෙන්නක්. තවද ඔවුන් කරන දේ මුළුමනින්ම නිෂ්ඵලය. අල්ලාහ හැර අන් කවරෙකු දෙවියෙකු වශයෙන් මා නුඹලාට සෙවිය යුතුයද? නුඹලා ලෝකයේ සියලු જાතීන් අතුරින් උසස් මහා જાතිය බවට පත්කලේ ඔහුමයයි. ඔහු එනම් මූසා කිවේය. නුඹලාගේ පිරිමි දරුවන් ඝාතනය කර නුඹලාගේ ස්ත්‍රීන්ට ජීවිත දානයේදී වද වේදනාදී නුඹලාට හිරිහැර කළ ෆිරාවුන්ගේ ජනතාවගෙන් අප නුඹලා ගලවාගත් බව නුඹලා සිහියට නගව්. මෙහි නුඹලාගේ පරමාධිපතිගෙන් ඉමහත් වූ පරීක්ෂණයක් තිබුණි. وواعدنا موسى ثلاثين ليلة وأتممناها بعشر فتم ميقات ربه فتم ميقات ربه أربعين ليلة وقال موسى لأخيه هارون اخلفني في قومي وأصلح وأصلح ولا تتبع سبيل المفسدين ولما جاء موسى لميقاتنا وكلمه ربه وكلمه ربه قال رب أرني أنظر إليك قال لن تراني ولكن انظر إلى الجبل فإن استقر مكانه فإن استقر مكانه فسوف تراني فلما تجلى ربه للجبل جعله دكا وخر موسى صعقا فلما أفاق قال سبحانك تبت إليك وأنا أول المؤمنين موسى تعبي تسرعك نيمكرا إيجا تابت دهيك إكلمو إبابين ඔහුගේ පරමාධිපති විසින් නිර්ණය කළ කාලය 40 රැයක් සම්පූර්ණ විය. තවද මූසා පිටත් වී යාමට පෙර තම සොහොයුරා වූ හාරූන් අමතා මගෙන් පසුව මගේ ජනතාව අතර මාගේ නියෝජිතයෙකු ලෙස නුඹ සිට ඔවුන් අතර යහපත සිදු කරව. තවද අපරාධ කරුවන්ගේ මාර්ගය නොපිළිපදිව් යයි කීවේය. අපගේ નિયમિત ස්ථානයට මූසා පැමිණ ඔහු සමග ඔහුගේ පරමාධිපති සංభాෂණය කළ කලෙහි පරමාධිපති ආනමි මා ඔබ දෙස බැලීමට මට ශක්තිය ලබා දෙනොයි ඔහු එනම් මූසා පැවසුවේය නුඹට කිසිවිටක මා බැලිය නොහැකිය නමුත් කන්ද දෙස බලව එය නොසැලී එතනම තිබුණානම් එවිට නුඹ මා දකින්නේයයි ඔහු එනම් අල්ලා පැවසුවේය ඔහුගේ පරමාධිපති කන්දෙහි විද්‍යාමාන වූ කලෙහි එය සුණු විසුණු කලේය. තවද මූසා සිහිසුන්ව මුර්ජාවී ඇද වැටුනේය. ඔහුට පිය වී සිහිය ලැබුණු කලෙහි නුඹ සුවිසුද්ධය. මම නුඹ වෙත සමාව අයද පසුතැවිලි වෙමි. තවද මම විශ්වාසකයින්ගෙන් පළමුවැන්නා වෙමි. ඔහු එනම් මූසා පැවසුවේය. قال يا موسى إني اصطفيتك على الناس برسالاتي وبكلامي فخذ ما آتيتك وكن من الشاكرين وكتبنا له في الألواح من كل شيء موعظة وتفصيلا لكل شيء فخذها بقوة وأمر قومك يأخذوا بأحسنها سأريكم دار الفاسقين او موسى මාගේ පණිවිඩය දේශනා කිරීමටත් මා සමග සංభాෂණයටත් සැබවින්ම මිනිසුන් අතරින් මම නුඹ තෝරාගත්තෙමි. ඒ නිසා මා නුඹට පිරිනමන දෑ බාරගනිව්. තවද ගුණගරුකයන්ගෙන් කෙනෙකු වනුයි. ඔහු එනම් අල්ලාහ් පැවසුවේය. තවද මූසාට ජීවිතයේ සෑම කොටසකටම අදාළ අවවාද අනුශාසනා සහ එක් එක් කොටසේ සියලුම අංශවලට අදාළ විස්තර අපි ලෞහ් නම් පලකයන්හි ලියවෙමු. එය දැඩිව ග්‍රහණය කරගනිව්. තවද එය හොඳින් තේරුම්ගෙන ග්‍රහණය කරන ලෙස නුඹගේ ජනතාවට අනකරව. මම නුඹලාට පාපිෂ්ඨයින්ගේ නිවහන ඉක්මනින්ම පෙන්වන්නෙමි. අල්ලාහ් මූසාට පැවසිය. سأصرف عن آياتي الذين يتكبرون في الأرض بغير الحق وَإِن يَرَوْا كُلَّ آيَةٍ لَّا يُؤْمِنُوا بِهَا وَإِن يَرَوْا سَبِيلَ الرُّشْدِ لَا يَتَّخِذُوهُ سَبِيلًا وَإِن يَرَوْا سَبِيلَ الْغَيِّ يَتَّخِذُوهُ سَبِيلًا ذلك بأنهم كذبوا بآياتنا وكانوا عنها غافلين والذين كذبوا بآياتنا ولقاء الآخرة حبطت أعمالهم هل يجزون إلا ما كانوا يعملون අයුක්තියෙන් මහ පොළව මත උඩඟු ලෙස හැසිරෙන අය මාගේ සංඥාවන් වලින් ඉවත් කරන්නෙමි. ඔවුන් සියලු සංඥාවන් දුටුවත් එය විශ්වාස නොකරති. ඔවුහු ඍජු මාර්ගයේ දුටුවත් එය එනම් ඍජු මාර්ගයක්සේ නොගනිති. ඔවුහු දුර්මාර්ගයේ දුටුවොත් එය තම මාර්ගයක් ලෙස කරගනිති. එසේ කරගනුයේ ඔවුන් අපගේ සංඥා ප්‍රතික්ෂේප කොට එය නොතකෝ නිසාය. අපගේ සංඥාවන් අසත්‍යයි සලකා පරලොවදී මුණ ගැසීම ප්‍රතික්ෂේප කළ අයගේ ක්‍රියාවන් නිෂ්ඵල බවට පත්විය. ඔවුන් කළ දෑයට මිස ඔවුන්ට ඵල විපාක දෙනු ලබන්නේද? واتخذ قوم موسى من بعده من حليهم عجلا عجلا جسدا له خوار ألم يروا أن أنه لا يكلمهم ولا يهديهم سبيلا اتخذوه وكانوا ظالمين ولما سقط في أيديهم ورأوا أنهم قد ضلوا ورأوا أنهم قد ضلوا قالوا لئن لم يرحمنا ربنا ويغفر لنا ويغفر لنا لنكونن من الخاسرين මූසා නොසිටි කාලය තුල මූසාගේ ජනයා ඔවුන්ගේ ආභරණ වලින් ඇදහිීම සඳහා තප්පුලන වසු පැටවකුගේ රූපයක් ලැබූහ. ඌ ඔවුන් සමග කතා නොකරන්නේ යයිද? ඔවුන්ට කිසිම යහමගක් නොපෙන්වන්නේ යයිද? ඔවුහු නුදුටුවෝද? නමුත් ඔවුහු ඌ ඇදහිීමට ගත්ෝය. තවද ඔවුහු අපරාධකරුවෝ ඌහ. නමුත් ඔවුහු තම ආත්ම මායා මෝහණයෙන් මිදී තමන් සැබවින්ම නොමග ගොස් ඇති බව දුටු කලෙහි අපගේ පරමාධිපති ආනනි අප කෙරෙහි දයාන්විත නොවනවා නම් සහ අපට සමාව නොදෙනවා නම් සැබවින්ම අපි පරාජිතයින්ගෙන් වන්නෙමුයි ඔවුහු කිවෝය ولما رجع موسى إلى قومه غضبان أسفا قال بئس ما خلفتموني قال بئس ما خلفتموني من بعدي أعجلتم أمر ربكم وألقى الألواح وأخذ برأس أخيه يجره إليه قال ابن أم إن القوم استضعفوني وكادوا يقتلونني فلا تشمت بي الأعداء ولا تجعلني مع القوم الظالمين قال رب اغفر لي ولأخي وأدخلنا في رحمتك وأنت أرحم الراحمين موسى ඉතාමත් කෝපයෙන් සහ ශෝකයෙන් යුතුව සිය ජනයා වෙත පෙරලා පැමිණි කලෙහි මා නැති විට මගෙන් පසුව නුඹලා කළ දෑ ඉතා නපුරුය. නුඹලාගේ පරමාධිපතිගේ අණ ගැන නුඹලා ඉක්මන් ඌයේදයි පැවසුවේය. තවද සෙල් පුවරුව විසිකොට තම සහෝදරයාගේ හිසෙන් අල්වා ඔහු තමා වෙත ඇදේය. තවද මූසාගේ සහෝදරයා වූ හාරෝන් මාගේ මවගේ පුත්‍රයාණනි මේ ජනයා මා දුබලයෙකු යයි සිතුවහ. තවද මා මරන්නට ඔවුන් තැත් කළහ. එබැවින් ඒ හේතුවෙන් මාගේ සතුරන්ට ප්‍රීති වීමට ඉඩ නොතබව. තවද මා අපරාධකාරී ජනතාව සමග නොතබනුයි. ඔහු කීවේය. පරමාධිපතියාණනි මට සහ මාගේ සොහොයුරාට සමාව දෙනු මැනව. තවද නුඹගේ දයාලුභාවයෙහි අප ඇතුළු කරනු මැනව. තවද නුඹමය දයාලුවන්ගෙන් ඊතා දයාලුයයි. ඔහු එනම් මූසා කීවේය. إن الذين اتخذوا العجل سينالهم غضب من ربهم وذلة في الحياة الدنيا وكذلك نجزي المفترين والذين عملوا السيئات ثم تابوا من بعدها وآمنوا إن ربك من بعدها لغفور رحيم ولما سكت عن موسى الغضب أخذ الألواح وفي نسختها هدى ورحمة وفي نسختها هدى ورحمة للذين هم لربهم يرهبون වසුපැටවා දෙවියෙකු වශයෙන් ගත් අය කෙරෙහි ඔවුන්ගේ පරමාධිපතිගෙන් උදහස හා මෙලොව ජීවිතයේදී නින්දාවද සැබවින්ම ඇතිවේ. මෙලෙසය බොරු ගොතන අයට අප පළ විපාක දෙන්නේ. නමුත් පාප ක්‍රියාවන් කර පසුව එයින් වැළකී, ඉන් පසුව පශ්චාත්තාප වී විශ්වාස කළ අයට ඔවුන් කෙරෙහි සැබවින්ම නුඹගේ පරමාධිපති ඊට පසුවද අධික්ෂමාන්විතය. පරම දයාලුය. මූසාගේ උදහස සංසිඳුණු කලෙහි ඔහු සෙල්පුවරුව අතට ගත්තේය. එහි ලිඛිත දෙෙහි Tamanගේ පරමාධිපතිට බිය බැතිමත් අයට යහමගද ආශිර්වාදයට අන්තර්ගත විය. واختار موسى قومه سبعين رجلا لميقاتنا فلما أخذتهم الرجفة قال رب لو شئت أهلكتهم من قبل وإياي أتهلكنا بما فعل السفهاء منا إن هي إلا فتنتك تضل بها من تشاء وتهدي من تشاء أن ولينا فاغفر لنا وارحمنا وأنت خير الغافرين එමෙන්ම අප විසින් නියම කෙරෙනු ස්ථානයට තමා සමග යාමට මූසාසිය ජනයාගෙන් 70 දෙනෙකු තෝරාගත්තේය. තදබල භූමිකම්පාවක් ඔවුන් වෙලාගත් විට මාගේ පරමාධිපති ආනනි නුඹ අබිමත වූානම් මීට පෙරම ඔවුන්වද මාවද විනාශ කරන්නේය. අපාතුරින් අඥානයින් කළ දෑ හේතු කොටගෙන නුඹ අපව විනාශ කරන්නේද? ඇත්තෙන්ම එය නුඹගේම පිරික්සුමක් මිස නැත. ඒයින් නුඹ අබිමත කළ අය අයහමඟ කරන්නේය. තවද නුඹට අබිමත වූ අය යහමඟ කරන්නේය. නුඹමය අපගේ ආරක්ෂකයා. එබැවින් අපට සමාව දෙනු මැනව. තවද අපට දයාලු වනු මැනව. නුඹ සමාව දෙන්නන්ගෙන් ඊට ශ්‍රේෂ්ඨයයි. ඔහු එනම් මූසා කීවේය. واكتب لنا في هذه الدنيا حسنة وفي الآخرة إنا هدنا إليك قال عذابي أصيب به من أشاء ورحمتي وسعت كل شيء فسأكتبها للذين يتقون ويؤتون الزكاة والذين هم بآياتنا يؤمنون الذين يتبعون الرسول النبي الأمي الذي يجدونه مكتوبا عندهم الذي يجدونه مكتوبا عندهم في التوراة والإنجيل يأمرهم بالمعروف وينهاهم عن المنكر ويحل لهم الطيبات ويحل لهم الطيبات ويحرم عليهم الخبائث ويضع عنهم إصرهم ويضع عنهم إصرهم والأغلال التي كانت عليهم فالذين آمنوا به وعزروه ونصروه واتبعوا النور واتبعوا النور الذي أنزل معه أولئك هم المفلحون තවද මෙලොවදී අපට යහපත් වන දේ නියම කරනු මැනව. පරලොවදීද එසේම නියම කරනු මැනව. සැබවින්ම අපි පසුතැවිලි වී නුඹ වෙත හැරෙන්නෙමුයි. මුසා කීවේය. එවිට මාගේ වද වේදනාව මට අබිමත වූවන් කෙරෙහිය පමුණවන්නේ. නමුත් මගේ දයාලුභාවය සියලු දේ කෙරෙහි ව්‍යාප්තය. බිය බැතියන්ද, zakat ගෙවන්නන්ද, තවද අපගේ වදන් විශ්වාස කරන්නන්ද වූ අයට එය මා සලස්වන්නෙමි. ඔහු එනම් අල්ලාහ් කීවේය. මාගේ දයානුකම්පාව පිරිනමන ලද අය නම් Taman ළඟ ඇති තවුරාත් සහ ඉන්ජීල්හි සඳහන් කරනු ලැබ ඇති මේ උම්මි එනම් අකුරු ශාස්ත්‍රය නොදත් නබිවන මේ රසූල්වරයාව අනුගමනය කරන්නෝය. ඔහු යහපත් දෑ පිළිපදින ලෙස ඔවුන්ට අණ කරයි. තවද අයහපත් දෑයින් ඔවුන් වළක්වාලයි. තවද පිරිසිදු දේවල් ඔවුන්ට අනුමත කරයි. අපිරිසිදු දේවල් ඔවුන්ට තහනම් කරයි. ඔහු ඔවුන් මත පටවන ලද බරද ඔවුන් කෙරෙහි වූ විලංගුද පහ කරයි. එබැවින් ඔහු විශ්වාස කර ඔහුට ගෞරව කර ඔහුට උදව් කර ඔහු සමග පහළ වූ ආලෝකයේ අනුගමනය කරන්නා වූ ඔවුහුමය ජයග්‍රාහකයෝ قل يا أيها الناس إني رسول الله إليكم جميعا الذي له ملك السماوات والأرض لا إله إلا هو يحيي ويميت فآمنوا بالله ورسوله النبي الأمي الذي يؤمن بالله وكلماته واتبعوه واتبعوه لعلكم تهتدون ومن قوم موسى أمة يهدون بالحق وبه يعدلون ජනයිනි සැබවින්ම මම නුඹලා සියල්ලන් වෙත අහස් හා මහ පොළොවේහි ආධිපත්‍ය හිමි වූ අල්ලාහ්ගේ රසූල්වරයාය. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු ජීවය දෙන්නේය මරණයද පමුණුවන්නේය එබැවින් නුඹලා අල්ලාහ ගැන විශ්වාස කරව. තවද අල්ලාහ ගැනද ඔහුගේ අනපනත් ගැනද විශ්වාස කරන්නා වූ උම්මි නබි වූ ඔහුගේ රසූල්වරයා ගැනද විශ්වාස කරව. තවද නුඹලා ඔහු අනුගමනය කරව. නුඹලා යහමඟ වනු පිණිසයයි නබි මුහම්මද් පවසව. මූසාගේ ජනතාව අතර සෙස්සන්ට සත්‍යයට මඟ පෙන්වා ඒ අනුව විනිශ්චය ඉටු කරන්නා වූ පිරිසක් සිටියහ. وقطعناهم اثنتي عشرة أسباطا أمما وأوحينا إلى موسى إذ استسقاه قومه أن اضرب بعصاك الحجر فانبجست منه اثنتا عشرة عينا قد علم كل أناس مشربهم وظللنا عليهم الغمام وأنزلنا عليهم المن والسلوى كلوا من طيبات ما رزقناكم وما ظلمونا ولكن كانوا أنفسهم يظلمون وإذ قيل لهم اسكنوا هذه القرية وكلوا منها وكلوا منها حيث شئتم وقولوا حطة وادخلوا الباب سجداً وادخلوا الباب سجدا نغفر لكم خطيئاتكم سنزيد المحسنين فبدل الذين ظلموا منهم قولا غير الذي قيل لهم فأرسلنا عليهم رجزاً فأرسلنا عليهم رجزا من السماء بما كانوا يظلمون අපි ඔවුන් ගෝත්‍ර 12කට බෙදා වෙනස් ජන සමාජයන් බවට පත් කළෙමු. ඔහුගේ ජනයා ඔහුගෙන් ජලය ඉල්ලා සිටි විට නුඹ නුඹගේ සැරෑටියෙන් ගල් පර්වතයට ගසනොයි අපි ඔහුට දන්වා සිටියෙමු. එවිට වහාම ඒන් උල්පත් දොළසක් පැන නැගුණි. සියලු ජනයින් තම ජලය පානය කරන ස්ථානය ඊතා හොඳින් දැනගත්තෝය. තවද ඔවුන් වෙත වලාකුල ආවරණයක් කළෙමු. තවද නුඹලාට අපි දුන් දෑයින් හොඳ දෑ අනුභව කරනුයි. අපි ඔවුන්ට මන්නු සල්වා දිව්‍ය ආහාර පහල කළෙමු. ඔව්හු අපට අපරාධ නොකළාහුය. එහෙත් ඔව්හු Tamanටම අපරාධ කරගත්තෝ ඌහ. තවද මේ නගරයේ වාසය කරවූ තවද නුඹලාට ඍසි පරිදි ඒයින් අනුභව කරව. තවද හිත්තතුන් කියා සුජූද් එනම් නලල බිම තබා নমස්කාර කරමින් එහි වාසල් දොරටුවෙන් ප්‍රවේශවව. අපි නුඹලාට නුඹලාගේ වැරදිවලට සමාව දෙන්නෙමු. යහපත සිදු කරන්නන්ට තිලින වැඩි කරමුයි. ඔවුන්ට කියන ලද අවස්ථාව සිහිපත් කරව. නමුත් ඔවුන් අතුරින් වරදට නැඹුරු අය Tamanට කියනු ලැබූ වචනය වෙනුවට වෙනත් වචනයක් යොදාගත්හ. එබැවින් ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් කරමින් සිටි වැරදි නිසා අපි ඔවුන්ට අහසින් දඩුවමක් පහල කළෙමු. واسألهم عن القرية التي كانت حاضرة البحر إذ يعدون في السبت إذ تأتيهم حيتانهم يوم سبتهم شرعا شرعا ويوم لا يسبتون لا تأتيهم كذلك نبلوهم بما كانوا يفسقون وإذ قالت أمة منهم لم تعظون قوما الله مهلكهم أو معذبهم ۖ أو معذبهم عذابا شديدا قالوا معذرة إلى ربكم ولعلهم يتقون فلما نسوا ما ذكروا به أنجينا الذين ينهون عن السور أنجينا الذين ينهون عن السوء وأخذنا الذين ظلموا وأخذنا الذين ظلموا بعذاب بئيس بما كانوا يفسقون فلما عتوا عما نهوا عنه قلنا لهم كونوا قردة خاسئين තවද මුහුදු වෙරළ අසල පිහිටා තිබූ ග්‍රාමය ගැන ඔවුන් මූසාගේ ජනයාගෙන් විමසනු. එහි ජීවත් වූ වැසියන් සබත් එනම් සෙනසුරාදා දිනයේදී දේව නීතිය කඩකිරීම ගැන ඔවුන්ට මතක් කර දෙව්. ඔවුන්ගේ සෙනසුරාදා දිනයෙහි ඔවුන්ගේ මත්ස්‍යෝ මොහුද මතුපිට දිස්වි ඔවුන් වෙත බහුලව පැමිණිති. නමුත් ඔවුන්ගේ සෙනසුරාදා නොවන අන්දිනවල එසේ එම මත්ස්‍යෝ ඔවුන් වෙත නොපැමිණෙති. ඔවුන් පාප ක්‍රියාවන් කරමින් සිටි බැවින් අපි ඔවුන් මෙසේ පරීක්ෂා කළෙමු. අල්ලාහ් ඔවුන් විනාශ කිරීමට හෝ ඔවුන්ට දැඩි ලෙස දඩුවම් කිරීමට ඊට ආසන්න පිරිසකට නුඹලා අනුශාසනා කරන්නේ ඇයිදයි ඔවුන් එනම් ඊශ්‍රායෙල් වරුන් අතුරින් සමූහයක් ඇසූහ. එවිට නුඹලාගේ පරමාධිපති ඉදිරිපිට වරදින් අප මිදෙනු පිණිසත් ඔවුන් අල්ලාහට අකීකරු වීමෙන් වැළකීම පිණිසත් යයි අනුශාසනා කරන ඔවුහු කීහ. මෙයද සිහියට නගව. ඔවුන්ට සිහිපත් කරනු ලැබූ දෑ ඔවුන් අමතක කළ විට ඔවුන් අතුරින් නපුරෙන් වළක්වන අය අපි ගලවා ගත්තෙමු. තවද වරද කළ අය ඔවුන් පව්කම් කළ හේයින් දැඩි දඩුවමින් හසු කළෙමු. නමුත් ඔවුන්ට තහනම් කරන ලද දෑ ඔවුන් උල්ලංඝනය කළ කලෙහි නුඹලා වානරයන් වී නීචයන් බවට පත්වනුයි අපි ඔවුන්ට කීවෙමු. وَإِذْ تَأَذَّنَ رَبُّكَ لَيَبْعَثَنَّ عَلَيْهِمْ إِلَى يَوْمِ الْقِيَامَةِ مَن يَسُومُهُمْ سُوءَ الْعَذَابِ إِنَّ رَبَّكَ لَسَرِيعُ الْعِقَابِ وَإِنَّهُ لَغَفُورٌ رَّحِيمٌ وَقَطَّعْنَاهُمْ فِي الْأَرْضِ أُمَمًا منهم الصالحون ومنهم دون ذلك وبلوناهم بالحسنات والسيئات لعلهم يرجعون නබි මුහම්මද් තවද කියාමත් දිනය දක්වා ඔවුන්ට දැඩි දුක් වේදනා දෙනවුන් පත් කරන්නෙමුයි නුඹගේ පරමාධිපති දැන් වූ බව සිහියට නගව. සැබවින්ම නුඹගේ පරමාධිපති දඩුවම් දීම කෙරෙහි අප්‍රමාණය. තවද සැබවින්ම ඔහු ක්ෂමාශීලීය, අසමසම දයාලුය. තවද අපි ඔවුන් මහ පොළොවේහි විවිධ උම්මත් එනම් ජන සමාජයන් බවට වෙන් කළෙමු. ඔවුන් අතුරින් ඇතමෙකු යහපත් වූ අතර ඔවුන් අතුරින් ඇතමෙකු එසේ නොවිය. ඔවුන් ආපසු නිවැරදි මගට පැමිණෙන පිණිස අපි ඔවුන් හොඳ දෙයින්ද නරක දෙයින්ද පිරික්සුවෙමු. فخلف من بعدهم خلف ورثوا الكتاب يأخذون عرض هذا الأدنى يأخذون عرض هذا الأدنى ويقولون سيغفر لنا وإن يأتهم عرض مثله يأخذوه ألم يؤخذ عليهم ميثاق الكتاب ألا يقولوا على الله إلا الحق ودرسوا ما فيه والدار الآخرة خير للذين يتقون أفلا تعقلون والذين يمسكون بالكتاب وأقاموا الصلاة إنا لا نضيع أجر المصلحين وإذ نتقنا الجبل فوقهم كأنه ظلة وظنوا أنه واقع بهم ۖ خذوا ما آتيناكم بقوة واذكروا ما فيه لعلكم تتقون මෙම අදම ජීවිතයේ નિસරුදය අත්පත් කරගෙන එයට අපට සමා කරනු ලැබෙනු ඇතැයි කියන ග්‍රන්ථයට හිමිකම් ලැබූ නපුරු පරම්පරාවක් ඔවුන්ගෙන් පසුව ආහ. ඔවුන් හමුවේ තවත් ඊට සමාන ලෞකික දේ පැමිණියහොත් ඒවාද ඔව්හු ඩැහැගනිති. සත්‍යය හැර වෙන කිසිම දෙයක් ඔවුන් අල්ලාහට ආරෝපණය නොකළ යුතු බවට ධර්ම ග්‍රන්ථය මගින් ඔවුන්ගෙන් ප්‍රතිඥාවක් නොගන්නා ලද්දේද? තවද ඔව්හු එහි පවතින දෑ අධ්‍යයනය කළහ. අල්ලාහ කෙරෙහි බියබැතිමත් වන්නවුන්ට පරලොව නිවහන ඊටා හොඳය. නුඹලා අවබෝධ කර නොගන්නේද? ධර්ම ග්‍රන්ථය එනම් අල් කුර්ආනය තදින්ම පිළිපදිමින් සලාතේ තහවුරු කරන යහපත් අයගේ තිලින සැබවින්ම අපි නිෂ්පල නොකරමු. අපි ඔවුන්ට එනම් ඊශ්‍රායෙල් දරුවන්ට ඉහලින් පර්වතය ඔසවා එය කුඩයක් මෙන් විහිදුවෙමු. එවිට එය Taman හිස මත වැටතැයි ඔවුන් සිතූ අවස්ථාව සිහිපත් කරව. තවද අප නුඹලාට දුන් දෑ එනම් ධර්මය තදින් ග්‍රහණය කරගනිව්. තවද එහි ඇති කරුණු සිතෙහි තබා ගනිව්. නුඹලා වැරදි මාර්ගයෙන් වැළකෙනු පිණිසයයි ඔවුන්ට කීවෙමු. وَإِذْ أَخَذَ رَبُّكَ مِنْ بَنِي آدَمَ مِنْ ظُهُورِهِمْ ذُرِّيَّتَهُمْ وَأَشْهَدَهُمْ وَأَشْهَدَهُمْ عَلَى أَنفُسِهِمْ أَلَسْتُ بِرَبِّكُمْ قَالُوا بَلَى شَهِدْنَا أن تقولوا يوم القيامة إنا كنا عن هذا غافلين أو تقولوا إنما أشرك آباؤنا من قبل وكنا ذرية من بعدهم ۖ أفتهلكنا بما فعل المبطلون وكذلك نفصل الآيات ولعلهم يرجعون واتل عليهم نبأ الذي آتيناه آياتنا فانسلخ منها فأتبعه الشيطان فأتبعه الشيطان فكان من الغاوين නබි මුහම්මද් මෙයද සිහිපත් කරව. නුඹේ පරමාධිපති ආදම්ගේ දරුවන්ගේ කොඳු නාරතියෙන් ඔවුන්ගේ පරපුර පිට කරමින් ඔවුන් Taman කෙරෙහිම සාක්ෂි දැරීමට සලස්වමින් මා නුඹලාගේ පරමාධිපති නොවේදැයි විමසුවේය. එවිට ඔව්හු එසේය. ඔබමය අපගේ පරමාධිපති වන්නේ යයි අපි සාක්ෂි දරමුයි පැවසූහ. අප මේ පිළිබඳව නොදැන සිටිමුයි. කියාමත් එනම් මලවුන් කෙරෙන් නැගිටවන දිනේ නුඹලා නොකියනු පිණිස අපි මෙසේ කළෙමු. එසේ නැතිනම් මීට පෙර අපගේ මුතුන් මිත්තෝ ශිරක් එනම් ආදේශය සිදු කළහ. අපි ඔවුන්ට දාව උපන් පරපුරයි. එබැවින් වැරදි කළවුන් කළ පව්වලට නුඹ අපට දඩුවම් කරනවාදැයි නුඹලා නොකියනු පිණිස අපි මෙසේ කළෙමු. ඔවුන් ආපසු යහමගට පැමිණීම පිණිස අපි මෙසේ සංඥාවන් පැහැදිලි කරන්නෙමු. තවද නබි මුහම්මද් අපගේ සංඥාවන් අප ඔහුට පිරිනමන ලද ඔවුන් ආපසු යහමගට පැමිණීම පිණිස අපි මෙසේ සංඥාවන් පැහැදිලි කරන්නෙමු. තවද නබි මුහම්මද් අපගේ සංඥාවන් අප ඔහුට පිරිනමන ලද අයගේ වෘත්තාන්තය ඔවුන්ට කියාපානු. ඔහු එයින් එනම් පිළිපැදීමෙන් බැහැර විය. අනතුරුව ෂයිතන් ඔහු පසුපස ලුහුබැද්දේය. එබැවින් ඔහු නොමග ගියවුන්ගෙන් කෙනෙකු විය. ولو شئنا لرفعناه بها ولكنه أخلد إلى الأرض واتبع هواه فمثله كمثل الكلب إن تحمل عليه يلهث أو تتركه يلهث ذلك مثل القوم الذين كذبوا بآياتنا فاقصص القصص لعلهم يتفكرون ساء مثلا القوم الذين كذبوا بآياتنا وأنفسهم كانوا يظلمون من يهد الله فهو المهتدي ومن يضلل فأولئك هم الخاسرون අපට අබිමත වූයේ නම් අපට ඔහු එමගින් උසස් තත්වයට පත් කරන්නට ඉඩ තිබුණි. නමුත් ඔහු මහ පොළව එනම් ලෞකික ජීවිතයට ගැලී තම ආශාවන් අනුගමනය කළේය. ඒ නිසා ඔහු සඳහා වූ උපමාව සුනකයෙකුගේ උපමාවට සමානය. නුඹ ඌ පළවා දැමුවත් ඌ දිව එළියට ඇද නමයි. නුඹ ඌ අතහැර දැමුවත් ඌ දිව එළියට ඇද නමයි. අපගේ සංඥාවන් බොරුයයි කියන ජනයාගේ උපමාවද මේ වන්නේය. එබැවින් ඔවුන් මෙනෙහි කරනු පිණිස පෙර ඌවන්ගේ කථාන්තරය ඔවුන්ට කියාපානු. අපගේ සංඥාවන් බොරුයයි කියමින් Tamanටම අපරාධ කරගත් ජනතාවගේ නිදසුන ඊතා නපුරුය. අල්ලාහ් කවරෙකුට යහමඟ පෙන්වන්නේද? ඔහුමය යහමඟ වූ තැනැත්තා. තවද ඔහු කවරෙකු නොමග යවන්නේද? ඔහුමය පරාජිත වන්නෝ. وَلَقَدْ ذَرَأْنَا لِجَهَنَّمَ كَثِيرًا مِنَ الْجِنِّ وَالْإِنسِ لَهُمْ قُلُوبٌ لَّا يَفْقَهُونَ بِهَا ولهم أعين لا يبصرون بها ولهم آذان لا يسمعون بها أولئك كالأنعام بل هم أضل أولئك هم الغافلون ولله الأسماء الحسنى فادعوه بها وذروا الذين يلحدون في أسمائه سيجزون ما كانوا يعملون وممن خلقنا أمة يهدون بالحق وبه يعدلون සැබවින්ම අපි ජින්වරුන්ගෙන් හා මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් නිරය සඳහාම ඇති කලෙමු. ඔවුන්ට හෘදය නැත. නමුත් එමගින් ඔවුහු අවබෝධ කර නොගනිති. ඔවුන්ට දැස් ඇත. නමුත් එමගින් ඔවුහු අවධානයෙන් නොබලති. ඔවුන්ට සවන් නැත. නමුත් ඔවුහු එමගින් ශ්‍රවණය නොකරති. ඔවුහු ගව මහේෂාදීන් එනම් තිරසනුන් මෙනි නැත. ඔවුහු එයටත් වඩා නොමගෙහිය. නොතකූ අය ඔවුහුමය. අල්ලාහට ඊතා අලංකාර නාමයන් තිබේ. එබැවින් ඔහුව එම අලංකාර නාම වලින් ආමන්ත්‍රණය කරව. ඔහුගේ නාමයන්හි දෝෂාරෝපණය කරන අය නොසලකා හරිව්. ඔවුන් කරමින් සිටි දෑහි පළවිපාකය ඔවුන්ට දෙනු ලැබෙනු ඇත. අප මවා ඇති අය අතර සත්‍යයෙන් මඟ පෙන්වන සමූහයක් සිටිති. තවද ඔව්හු එමගින් යුක්තිය ඉටු කරති. والذين كذبوا بآياتنا سنستدرجهم من حيث لا يعلمون وأملي لهم إن كيدي متين أولم يتفكروا ما بصاحبهم من جنة إن هو إلا نذير مبين أولم ينظروا في ملكوت السماوات والأرض وما خلق الله من شيء وأن عسى وأن عسى أن يكون قد اقترب أجلهم فبأي حديث بعده يؤمنون من يضلل الله فلا هادي له ويذرهم في طغيانهم يعمهون අපගේ සංඥාවන් බොරුයයි සලකන අය සම්බන්ධයෙන් ඔවුන් නොදන්නා මාර්ගයෙන් අපි අනුක්‍රමයෙන් ඔවුන් ඔවුන්ගේ විනාශයට ගෙන යන්නෙමු. තවද මේ සඳහා මම ඔවුන් පමා කරවන්නෙමි. සැබවින්ම මාගේ උපාය ශක්තිමත්ය. ඔවුන්ගේ සහායකයා එනම් නබි මුහම්මද් කෙරෙහි උමතු බවක් නැති බව ඔවුහු කල්පනා නොකළෙහිද? ඔහු පැහැදිලි අනතුරු අඟවන්නෙක් පමණි. ඔවුහු අහසෙහි සහ මහ පොළොවේහි ක්‍රියාකාරීත්වය ගැනද අල්ලාහ් නිර්මාණය කළ දෑ ගැනද ඔවුන්ගේ අවසාන කාලය ළඟා වී ඇතැයි යන්න ගැනද කල්පනා නොකළෙහිද? රසූල් වරයාගේ අනතුරු ඇඟවීමෙන් පසුව කවර වදනක් ඔවුහු විශ්වාස කරන්නෙහිද? අල්ලාහ් කවරෙකු නොමග යවන්නේද? ඔහුට මඟ පෙන්වන්නෙකු නැත. තවද ඔවුන්ගේ බලවත් අකීකරුකම නිසා ඔවුන්ට Tamanගේ ගර්වයෙහි අන්ධ ලෙස සැරිසරන්නට ඔහු එනම් අල්ලාහ් ඔවුන්ට ඉඩ හරින්නේය. يسألونك عن الساعة أيان مرساها قل إنما علمها عند ربي لا يجليها لوقتها إلا هو ثقلت في السماوات والأرض لا تأتيكم إلا بغتة يسألونك كأنك حفي عنها قل إنما علمها عند الله ولكن أكثر الناس لا يعلمون قل لا لنفسي نفعا ولا ضرا إلا ما شاء الله ولو كنت أعلم الغيب لاستكثرت من الخير وما مسني السوء إن أنا إلا نذير وبشير لقوم يؤمنون නබි මුහම්මද් මලවුන් කෙරෙන් නැගිටවන අන්තිම දිනය එළඹෙන්නේ කවදාද? ඒ ජනයා නුඹෙන් අසති. ඒ පිළිබඳව දැනුම ඇත්තේ මාගේ පරමාධිපතිට පමණි. එය සිදුවන නිසි කාලය ඔහු හැර අන් කවරෙකුට හෝ හෙළිදරව් කිරීමට නොහැකිය. එය එනම් සිදුවන කාලය අහස්වලට සහ මහ පොළොවට ඊතා තදින් බලපායි. ක්ෂණිකයෙන් මිස එය නුඹලා වෙත නොපෙමිණෙන්නේයයි පවසව. නුඹ ඒ ගැන ස්ථිරව දන්නෙකු මෙන් නුඹගෙන් ඔව්හු අසති. සැබවින්ම ඒ පිළිබඳව ඥානය අල්ලාහ් වෙතමය. නමුත් මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් එය නොදනිති. නබි මුහම්මද් පවසව. අල්ලාහ් අබිමත වූ දෑමිස මාහට කිසිදු යහපතක් කර ගැනීමටවත් අයහපතක් කර ගැනීමටවත් මට ශක්තිය නොමැත. গুপ্ত දේ පිළිබඳව ඥානය මට තිබුණා නම් බොහෝ ප්‍රතිලාභයන් මට සලසා ගන්නට තිබුණි. තවද මට කිසිදු හානියක් සිදු නොවීමටද ඉඩ තිබුණි. මා හුදෙක්ම අනතුරු අඟවන්නෙකුද විශ්වාස කරන ජනයාට සුභාරංචියගෙන එන්නෙකුද පමණකි. නබි මුහම්මද් පවසාවා. هو الذي خلقكم من نفس واحدة وجعل منها وجعل منها زوجها ليسكن إليها فلما تغشاها حملت حملا خفيفا فمرت به فلما أثقلت دعوا الله ربهما لئن آتيتنا صالحا لئن آتيتنا صالحا لنكونن من الشاكرين فلما آتاهما صالحا جعلا له شركاء فيما آتاهما فتعالى الله عما يشركون أيشركون ما لا يخلق شيئا وهم يخلقون ولا يستطيعون لهم نصرا ولا أنفسهم ينصرون එකම ආත්මයකින් නුඹලා මැව්වේ ඔහුමය. තවද ඔහුට එනම් ආත්මයට ඇය සමග ශාන්ත ජීවිතයක් ගත කළ හැකි වීම සඳහා එම ආත්මයාගෙන් තම සහකාරිය බිහි කළේය. ඔහු ඇය වැසූ කලෙහි ඇය සැහැල්ලු බරක් දැරුවාය. එය දරා ගනිමින් ඇය සැරිසරුවාය. නමුත් එය ඇයට බරක් ලෙසපත් වූ විට නුඹ අපට යහපත් දරුවෙකු ලබා දෙන්නේ නම් අපි නුඹට ගුණගරුක වන්නන්ගෙන් වෙමුයි. ඒ දෙදෙනා ඒ දෙදෙනාගේ පරමාධිපති වූ අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කළහ. නමුත් අල්ලාහ් ඒ දෙදෙනාට යහපත් දරුවෙකු දුන් කලෙහි ඔවුන් දෙදෙනා ඒ දෙදෙනාට ඔහු දුන් දෑහි ඔහුට සමානයන් ආදේශ කළහ. නමුත් ඔවුන් ආදේශ තබන දෙයින් අල්ලාහ් ඊට උසස්ය. කිසිම දෙයක් නොමවන, Taman පවා මවනු ලැබුවන් වන දෑ ඔව්හු අල්ලාහ්ට සමානයන් ලෙස ආදේශ කරන්නෙහිද? තවද එම සමානයන් Tamanට ආදේශ කරන්නා වූ ඔවුන්ට කිසිඳු උපකාරයක් කළ නොහැකිය. තවද ඔවුන්ට Tamanටද උපකාරයක් කළ නොහැකිය. وَإِن تَدْعُوهُمْ إِلَى الْهُدَى لَا يَتَّبِعُوكُمْ سَوَاءٌ عَلَيْكُمْ أَدَعَوْتُمُوهُمْ أَمْ أَنْتُمْ صَامِتُونَ إِنَّ الَّذِينَ تَدْعُونَ مِن دُونِ اللَّهِ عِبَادٌ أَمْثَالُكُمْ عباد أمثالكم فادعوهم فليستجيبوا لكم إن كنتم صادقين ألهم أرجل يمشون بها أم لهم أيدي يبطشون بها ؟ أم لهم أعين يبصرون بها أم لهم آذان يسمعون بها قل ادعوا شركاءكم ثم كيدون فلا تنظرون إن وليي الله الذي نزل الكتاب وهو يتولى الصالحين නුඹලා ඔවුන් නිවැරදි මාර්ගය කරා කැඳ වූවත් ආරාධනය කළත් ඔවුහු නුඹලා අනුගමනය නොකරති. නුඹලා ඔවුන් කැඳ වූවත් ආරාධනය කළත් නිහඬව සිටියත් නුඹලාට ලැබෙන ප්‍රතිඵලය සමානය. අල්ලාහ හැර නුඹලා කැඳවන ප්‍රාර්ථනා කරන අය සැබවින්ම නුඹලා වැනි ගැත්තෝය. එනිසා නුඹලා ඔවුන්ට ප්‍රාර්ථනා කර බලව. නුඹලා ඔවුන් පිළිබඳව තබා ඇති විශ්වාසය සත්‍ය නම් ඔවුන් නුඹලාගේ ප්‍රාර්ථනාවන්ට පිළිතුරු දෙනු ඇත. ඔවුන්ට එමගින් ඇවිදීමට පාද තිබේද? නැතහොත් ඔවුන්ට එමගින් ඇල්ලීමට අත් තිබේද? නැතහොත් ඔවුන්ට එමගින් බැලීමට ඇස් තිබේද? නැතහොත් ඔවුන්ට එමගින් ශ්‍රවණය කිරීමට කන් තිබේද? නුඹලා අල්ලාහට සමාන කළ නුඹලාගේ හවුල්කරුවන් කැඳවව. පසුව නුඹලා මට විරුද්ධව කුමන්ත්‍රණය කරව. මට කිසිම අවකාශයක් නොදෙනුයි නබි මුහම්මද් ඔවුන්ට පවසව. සැබවින්ම මාගේ ආරක්ෂකයා මෙම ධර්ම ග්‍රන්ථය පහල කළ අල්ලාහ්ම වේ. තවද යහපත් දැහැමියන් ආරක්ෂා කරන්නේත් ඔහුමය. والذين تدعون من دونه لا يستطيعون نصركم لا يستطيعون نصركم ولا أنفسهم ينصرون وإن تدعوهم إلى الهدى لا يسمعوا وتراهم ينظرون إليك وهم لا يبصرون خذ العفو وأمر بالعرف وأعرض عن الجاهلين නුඹලා ඔහු හැර කැඳවන ප්‍රාර්ථනා කරන අයට නුඹලාට උපකාර කිරීමට නොපුළුවන. තවද ඔවුන්ට තමන්ටද පවා කිසිදු උපකාරයක් කරගත නොහැකිය. එපමණක් නොවේ. නුඹ ඔවුන් යහමගට කැඳවුවත් ඔවුහු එය ශ්‍රවණය නොකරති. ඔවුන් නුඹ දෙස බලා සිටිතැයි නුඹ සිතුවත් සැබවින්ම ඔවුහු කිසිවක් නොදකිති. නබි මුහම්මද් සමාව දීම යොදා ගනිව්. යහපත් දේ පතුරවව්. අඥානයින්ගෙන් වැළකී සිටිව්. وَإِمَّا يَنزَغَنَّكَ مِنَ الشَّيْطَانِ نَزْغٌ فَاسْتَعِذْ بِاللَّهِ إنه سميع عليم إن الذين اتقوا إذا مسهم طائف من الشيطان تذكروا تذكروا فإذا هم مبصرون وإخوانهم يمدونهم في الغي ثم لا يقصرون وإذا لم تأتهم بآية قالوا لولا اجتبيتها قل إنما أتبع ما يوحى إلي من ربي هذا بصائر من ربكم وهدى ورحمة لقوم يؤمنون ෂයිතන්ගේ පෙළඹවීමක් නුඹව ඇවිස්සුවහොත් එවිට නුඹ අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතව. සැබවින්ම ඔහු එනම් අල්ලාහ් සර්ව ශ්‍රාවකය සර්වඥානීය. සැබවින්ම බියභක්තිකයින්ට නපුරු පෙළඹවීමක් ඇති වුවහොත් ඔව්හු වහා විමසිලිමත් වෙති. එවිට ඔව්හු ගත යුතු හරි මඟ දකින්නෝය. ඔවුන්ගේ එනම් ෂයිතානුන්ගේ සහෝදරයින්ව නම් ෂයිතාන් හෝ ඔවුන් වැරදි මාර්ගයේ ගැඹුරටම ගෙන යති. තවද එම ප්‍රයත්නය සැහැල්ලු නොකරති. නබි මුහම්මද් නුඹ ඔවුන්ට සංඥාවක් නොගිනා විට නුඹ වෙනුවෙන් සංඥාවක් එනම් ප්‍රතිහාරයක් තෝරාගත යුතු නොවේදයි ඔව්හු විමසති. මා අනුගමනය කරනුයේ මාගේ පරමාධිපතිගෙන් මට පහල කරන ලද දෑ පමණකි. මෙය නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි කිරීමය. තවද විශ්වාස කරන ජනයින්ට යහමගද දයාලු භාවයේද වේයයි පවසව. وَإِذَا قُرِئَ الْقُرْآنُ فَاسْتَمِعُوا لَهُ وَأَنصِتُوا لَعَلَّكُمْ تُرْحَمُونَ واذكر ربك في نفسك تضرعا وخيفة ودون الجهر ودون الجهر من القول بالغدو والآصال ولا تكن من الغافلين إن الذين عند ربك لا يستكبرون عن عبادته ويسبحونه ويسبحونه وله يسجدون අල් කුර්ආනය පාරායනා කරනු ලැබුවහොත් ඒට නුඹලා සවන් යොමු කරව. තවද නිහඬව සිටියු. එමගින් නුඹලාට දයාවේ ආශිර්වාදය ලැබිය හැකිය. නබි මුහම්මද් නුඹගේ හද පත්ලෙන්ම අවනතභාවයෙන් හා බියෙන්ද හඬ නොනංවා උදය හා සවස නුඹේ පරමාධිපතිව සිහිපත් කරව. නොතකූවන්ගෙන් කෙනෙකු නොවව්. නුඹගේ පරමාධිපති වෙත ආසන්නව සිටින අය ඔහුට নমස්කාර කිරීමෙන් උඩඟු නොවිති. ඔව්හු ඔහු සවිසුද්ධ කරති. තවද ඔහුටම සුජූත් එනම් සිරස නමා নমස්කාර කරති.